ඒවායේ වැඩෙන ආකාරයට වැඩෙන ලෙස කවුරුන් විසින් හෝ අනකිරීමක් කරනු ලබයිද කතා කිරීමටත් එහාට මෙහාට යෑමටත් නොහැකි නමුත් ඒවා බාධක වලින් මිදී වැඩෙන ආකාරය ගැන දැනගෙන සිටි. තදබද වී යම් සමූහයකට මැදිවන තනක් ඇතනම් එතන වැඩීමට අපහසු තැනකි. එම නිසා ඒවා වැඩෙන්නේ පිටතට නැමීගෙනය. ධර්මය දැකීම සඳහා දේවල් විශාල ප්‍රමාණයක් දෙස බැලීම අවශ්‍ය නැත. හරියටම මෙන්න මෙය තුල ධර්මය පවතී. නුවණින් හැබි තනත්තා මේ තුලින් දැකගනී. ගස්වල ස්වභාවයට අනුව ඒවා කිසි දෙයක් නොදනී. ස්වභාව ධර්මයේම නියාමයන්ට අනුව ක්‍රියා කර අනතුරු වලින් බේරී වැඩෙන්නට හා නිදහස් පැත්තකට හැරවී වැඩෙන්නට තරම් ඒවා තුළ දැනුමක් පවතී. භාවනා යෝගීව සිටින්නවුන්ද ක්‍රියා කරන්නේ ඒ ආකාරයටය. අප පැවිදි බිමට ඇතුල් වී සිටින්නේ දුක ජය ගැනීම සඳහාය. එසේනම් අපටම දුක ගෙන දෙනු ලබන්නේ කුමකින්ද? එය එළඹෙන මන් සලකුණු සොයමින් අප අපේ අභ්‍යන්තරය තුලට ගියහොත් එය සොයාගත හැකි වෙයි. දුක් ඇතිවන්නේ අපේ කැමැති හා අකමැති දේවල් නිසාය. ඒවායින් දුක් ඇතිවන්නේ නම් ඒවා සමීපයට නොයන්න. ඔබට සංස්කාරයන් සමග ආදරයෙන් බැඳී සිටීමට අවශ්‍යද? නොයසේනම් ඒවාට ද්වේෂ කිරීම අවශ්‍යද? ඒ හැම සංස්කාරයක්ම අනිත්‍යයි. අප බුදුරජාණන් වහන්සේ වෙතට නැඹුරු වූ විට ඒ සියල්ලක්ම හෝසි වෙයි. මෙම කාරණය මෙන්ම ඉවසලි වන්ත ලෙස විඳදරා ගැනීමද අමතක නොකරන්න හුදෙක් මේ දෙක පමණක් ප්‍රමාණවත්ය ඔබ තුළ පවතින්නේ මේ ආකාරයේ වැටහීමක් නම් ඒ ඉතාමත් යහපත් දෙයකි මට ඇත්ත වශයෙන්ම මගේ පුහුණුවේදී ඔබ මේ මගෙන් ලබා ගන්නා ඉගැන්වීම තරම් ඉගැන්වීමක් ලබා දීම සඳහා ගුරුවරයෙක් නොසිටියේය. මට ගුරුවරු රාසියක් නොසිටියහ. මම ගමේ සාමාන්‍ය පන්සලක මහාන වී ගම්බද පන්සල්වල අවුරුදු ගණනාවක්ම ජීවත් වූයෙමි. මගේ සිත තුළ පුහුණු වීමේ අදහසක් පහළ විය. ඒ තුළින් නිපුණත්වයක් ලැබමින් පුහුණුවේ යෙදීමට අවශ්‍ය විය. එම පන්සල්වල පුහුණුවේ යෙදෙන කිසිවෙකු නොසිටි නමුත් මා තුල පුහුණු වීමේ අදහස පහළ විය. මම පුහුණුවේ යෙදෙමින් මගේ වටපිටාව දෙස බැලුවෙමි. මට කන් තුබූ බැවින් මම සවන් දීමෙහි යෙදුණෙමි. ඇස් තුබූ බැවින් බැලීමෙහි යෙදුණෙමි. මිනිසුන් පවසන කුමක් ඇසුණත් මා මටම පවසා ගන්නේ එය අනිත්‍යයි යනුවෙනි. මොනම දෙයක් දුටුවත් මා මටම පවසා ගන්නේ එය අනිත්‍යයි යනුවෙන් යමක ගඳ සුවඳ ආග්‍රණය කරන විටදී දිවට පැණි රස ඇඹුල් රස මිහිරි හෝ අමිහිරි රස දැනෙන විටදී සිරුරට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දැනෙන විටදී මා මටම පවසා ගත්තේ ඒවා කිසිවක් ස්ථිර නැති දේවල් වශයෙන් මා ධර්මය සමගින් ජීවත් වූයේ ඒ ආකාරයටය. සත්‍යයට අනුව සියලුම දේවල් අනිත්‍යයි. නමුත් අපේ ආශාවන්ට අවශ්‍ය වන්නේ දේවල් වෙනස් නොවී පැවතීමටය. එසේනම් අපට මේ ගැන කළ හැකි දෙය කුමක්ද? අප විසලිමත් විය යුතුය. ඊ타මත් වැදගත් දේ වනුවේ ශාන්ති භාවය හෙවත් ඉවසලිවන්තව විදදරා ගැනීමයි. ඔබ බුදුරජාණන් වහන්සේ අත් නොහරින්න මා විසින් අනිත්‍යයි කියනු ලබන එම දෙය අත්හැර නොදමන්න නිර්මාණකරුවන් විසින් සැලසුම් කර ශිල්පීන් විසින් සාදා නිම කරන ලද පැරණි පන්සල් ගොඩනැගිලි පිහිටා තිබූ සමහර තැන්වලට මා සමහර අවස්ථාවල මගේ මිතරනුත් කැටුවගේ ඒවා දැක බලා ගැනීම සඳහාය සමහර ස්ථානවල වූ ගොඩනැගිලි දෙදරා ගොස් තිබුණි. සමහර විටක මගේ මිතුරන්ගෙන් යම් අයකු පැවසුවේ මොන අපරාධයක්ද? මේවා දෙදරා ගොස් තිබේ යනුවෙනි. මා එයට පිළිතුරු දුන්නේ එය එසේ නොවූයේ නම් බුදු කෙනෙකුන් කියා හෝ ධර්මයේ කියා හෝ කිසිවක් නොතිබෙනු ඇත යනුවෙනි. ඒවා මේ ආකාරයෙන් දෙදරා ගොස් ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එය නියත වශයෙන්ම සිදුවිය යුතු නිසාය. ඇත්ත වශයෙන් නම් එම ගොඩනැගිලි දෙදරා යෑම ගැන මගේ මුළු හදවතින් මටත් කනගාටුවක් ඇතිවිය. නමුත් එම හැඟීම ඉවත දැමූ මම මට මෙන්ම මගේ මිතුරන්ටත් ප්‍රයෝජනවත් විය හැකි යමක්ම පැවසුවෙමි. එය කනගාටුවට කාරණයක් බව මට බුවද හැඟී ගියත් මා තවමත් කළේ ධර්මයේ දෙසටම නැඹුරු වී සිටීමය. එය ඒ ආකාරයෙන් දෙදරා නොගියේ නම් මොනම බුදු කෙනෙකුන් හෝ නොසිටුණු ඇත. මා මෙය මගේ මිතුරන්ට තදින්ම පවසා සිටියේ ඔවුන්ගේ යහපත තකාය. එසේ වුවත් ඔවුන් සමහර විට එයට සවන් නොදුන්නා විය හැකිය. එසේ වුවත් මම නම් එයට සවන් දෙමින් සිටියෙමි. දේවල් ගැන මේ ආකාරයෙන් සලකා බැලීම ඊටමත් ප්‍රයෝජනවත් ක්‍රමයකි. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු දිවවුත් ආචාර්ය හිමියනි අසවලා මේදම් පැමිණ ඔබ වහන්සේ ගැන පැවසූ දේ දන්නේහිද නොයසේනම් ඔහු ඔබ වහන්සේ ගැන මේ මේ දේවල් කතා කළා යනුවෙන් පවසා සිටියේය කියා සිතන්න. ඔබ ඒ තුලින් කෝපයට පත්වීමට පිළිවන. මේ වදන් ඇසූ සැනින් ඔබේ අදහස් ප්‍රකාශ කර සිටීම සඳහා ඔබ කලහයකට සූදානම් වන්නේය. දැන් මෙතනදී සිදුවන්නේ ඔබ තුල මනෝභාවයක් පහළ වීමයි. අප මෙම මාර්ගයේ ගමන් කරන හැම පියවරක් පාසා මෙවැනි මනෝභාවයන් ගැන දැන සිටිය යුතුය. මෙවැනි වචන ඇසෙන මොහොතේ සිට අප ඒ ගැන පරිගැනීමට සූදානම් වනවා විය හැකිය. නමුත් මෙම කාරණය සම්බන්ධ සත්‍ය තුලට කෙබිදී බැලුවහොත් දැකීමට හැකිවනු ඇත්තේ එසේ විය යුතු නැත. අන්තිමට බලන විට ඔවුන් කර ඇත්තේ යමක් ප්‍රකාශ කිරීමක් පමණක යන්නයි. දැන් මෙය වුවද අනිත්‍යතාවයේ අවස්ථාවකි. එම නිසා කලබලයට පත් වී අප දේවල් ගැන විශ්වාස කළ යුත්තේ කුමකටද? අනුන් කියන දේවල් ගැන ඒ තරම් විශ්වාසයක් තබන්නේ කුමකටද? අප කළ යුත්තේ අපට කුමක් ඇසුනද? එය සනිටුහන් කර ගැනීමය. ඒ ගැන ඉවසිලිමත් වීමය. ඔබ එම කාරණය ගැන ඊතා ප්‍රවේශමෙන් සිතා බැලිය යුතුය. ඔබ ඍජු විය යුතුය. එය ඔබේ හිසට ඇතුල් වන හැම දෙයක් සත්‍ය වශයෙන් බාරගෙන පොත්වල ලිවීම වැනි දෙයක් නොවේ. අනිත්‍ය ගැන නොසලකා කරන මොනම කතාවක් වුවත් මුනිවරයෙකුගේ කතාවක් නොවේ. මේ මතක තබා ගන්න. අප ගැන සලකා බැලීමේදී අපි අනිත්‍යතාවය අත්හැර දමන විට තව දුරටත් ප්‍රඥාවන්තයන් නොවෙමු. තව දුරටත් පුහුණුවේ යෙදෙන්නන් නොවෙමු. අපට කුමක් පෙනුනත් ඇසුනත් එය සතුටදායක හෝ අසතුටුදායක හෝ වුවත් එය හුදෙක් අනිත්‍යයි යනුවෙන් පවසන්න. මේ ඊතා තදින් ඔබටම පවසා ගන්න. සිතෙහි වේගය මේ තුලින් අත්හිටුවා දමන්න. ඒවා විශාල ප්‍රශ්න බවට පත්වීම සඳහා ඉඩ නොහරින්න. ඒවා මෙම තත්වයට ගෙන එන්න. වැදගත් තැන වනුයේ මෙයයි. කෙලසුන් නැසෙන තැනද මෙයයි. භාවනා යෝගීන් ඒ ගැන නොසලකා නොසිටිය යුතුය. මෙම කාරණය ගැන නොසලකා හැරියහොත් ඔබට බලාපොරොත්තු විය හැක්කේ දුක පමණය. ඔබේ පුහුණුව සඳහා මෙම අඩිතාලම දමා නොගතහොත් ඔබට වැරදි යාමට පිළිවන. එසේ වුවත් පසු ඔබ නැවතත් නිවැරදි බවට පත්වන්නේය. එසේ වන්නේ මේ සැබවින්ම හොඳ ප්‍රතිපත්තියක් වන හේිනේ. ඇත්ත වශයෙන් කිවහොත් මා අද දින පැවසූ දේවල් වල සාරාංශය ගත් විට සියල්ල නියම ධර්මයයි. ඒ තරම් අභිරහස් දෙයක් නොවේ. ඔබ කුමක් අද්දුටුවද? ඒ අත්දකින දේවල් හුදෙක් රූප වේදනා සංඥා සංකාරහා විඥාන පමණකි. ඒවා තුල පවතින්නේ මෙම මූලික ගති ලක්ෂණයන්ම පමණකි. එසේනම් ඒවා තුල මොන ආකාරයක හෝ නිත්‍යතාවක් පවතින්නේ කෙසේද? අප මේ ආකාරයෙන් දේවල් තුල පවත්නා සැබෑ ස්වභාවය තේරුම් ගනු ලැබුවහොත් කාමය, මෝහය මත්වීම සහ තෘෂ්ණාව යන මේවා ක්‍රමයෙන් නැති වී යනු ඇත. ඒවා නැතිවන්නේ මක් නිසාද? එසේ වන්නේ අප ඒවා ගැන තේරුම් ගන්නා නිසාත් දැනගන්නා නිසාත්ය. අපි අවිද්‍යාවෙන් අවබෝධය කරා යමු. වැටහීම පහළවන්නේ අවිද්‍යාව තුලිනි. දැන ගැනීම ඇතිවන්නේ නොදැනීම තුලිනි. පිරිසිදු බව ඇතිවන්නේ කෙලෙසුන් තුලිනි. ඒවා ක්‍රියාත්මක වන ආකාරය එසේය. අනිත්‍යතාවයේ හෙවත් බුදුරජාණන් වහන්සේ පිළිගැනීම බුදුරජාණන් වහන්සේ තාමත් ජීවමානව වැඩ සිටිති කියන්නේ මේටය. බුදුරජාණන් වහන්සේ නිවනට වැඩිසේක පැවසීම අවශ්‍ය වශයෙන් සැබෑවිය යුතු නැත. ගැඹුරු අර්ථයකට අනුව බලන විට උන්වහන්සේ තාමත් වැඩ සිටිති. එයත් හරියට අර භික්ෂුව යන වචනය සඳහා අප දෙන අර්ථකතනය හා සමානය. එය පිටුසිඟා යන්නා වශයෙන් අර්ථකර්තනය කළහොත් එහි අදහස ඊතා පුලුල් එකකි. එය ඒ ආකාරයෙන් වුවද අර්ථ කතනය කිරීමට හැකිවුවත් එය වමනාවට වැඩියෙන් භාවිතා කිරීම එතරම් හොඳ දෙයක් නොවේ. එවිට අපේ ඉල්ලා ගැනීම නවත්වා දමන්නේ කෙදෙනකද කියා අපි නොදනිමු. මෙම වචනය ඊට වඩා ගැඹුරින් විග්‍රහ කළහොත් භික්ෂුව යනු සංසාරයේ බය දකින්නා යනුවෙන් පැවසිය යුතුය වේ. මෙම අර්ථය වඩාත් ගැඹුරු වූවක් නොවේද. එය කලින් දක් වූ අර්ථ කතනය මෙන් එක් පැත්තකට පමණක් බර නොවේ. එහි අර්ථය වඩාත් ගැඹුරට ගමන් කරයි. ධර්ම පුහුණුව යනු මේ ආකාරයේ දෙකි. ධර්මය මුළුමනින් වටහා නොගතහොත් එය දිස්වන්නේ එක් ආකාරයකටය. නමුත් මුළු මනින්ම වටහා ගනු ලැබුවහොත් වෙනස් ආකාරයකට දිස්වේ. එය වටිනාකමක් කීමට තරම් අපහසු දෙයක් බවට පත්වේ. එය සැනසිලි සුවයේ උල්පත බවට පත්වනු ඇත. අප තුළ සතිය පවතිනං අප සිටුනේ ධර්මයට සමීපවය. සතිය ඇති විට සෑම දෙයක් තුලම පවත්නා අස්තිර ස්වභාවය දකිමු. අපි බුදුරජාණන් වහන්සේ දැකගනිමින් අපේ දුක මේ දැන්ම ජය නොගනිමු නම් අනාගතයේ යම් දිනයකදී හෝ එය ජය ගනිමු. අප ආර්යයන් වහන්සේලාගෙත් බුදුරජාණන් වහන්සේගේ හා ධර්මයේ ගුණ ගැන නොසලකා සිටියහොත් අපේ පුහුණුව ඵල රහිත එකක් බවට පත්වේ. අප වැඩක යෙදී සිටියත් වාඩි වී හෝ නිකම්ම නිකම් හාන්සි වී හෝ සිටියත් පුහුණුව নিরතුරුවම පවත්වා ගත යුතුය. ඇසට රූපයක් පෙනෙන විට, කනට ශබ්දයක් ඇසෙන විට, නැහැයට ගඳ සුවඳක් දැනෙන විට මේ කොයිම මොහොතකදී වුවත් බුදුරජාණන් වහන්සේ අත් නොහරින්න. බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වී නොසිටින්න. බුදුරජාණන් වහන්සේට සමීපව සිටින්නේ උන්වහන්සේට ගරුසරු දක්වන්නේ එවැනි අයයි. බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා අප විසින් උදයට අරහං සම්මා සම්බුද්ධෝ භගවා පාඨය සජ්ජායනය කිරීම වැනි පූජෝපහාරයන් පවත්වනු ලැබේ. මේ බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීමේ ක්‍රමයක් නමුත් එය මා මෙහිදී විස්තර කර දුන් ආකාරයට ගැඹුරින් කරන ගෞරවයක් නොවේ. එය අර භික්ෂු යන වචනය ගැන පැවසූ පරිදිමෙනි. එම වචනය ඉල්ලා ගැනීමෙහි යෙදෙන්නා වශයෙන් විග්‍රහ කළ හොත් ඔවුහු දිගින් දිගටම ඉල්ලා ගැනීමෙහි යෙදෙති. මක් නිසාද? එය විග්‍රහ කර තිබෙන්නේ ඒ ආකාරයට නිසාය. ඒ ඊතා හොඳට විග්‍රහ කිරීමට නම් කිව යුත්තේ භික්ෂුව යනු සංසාරයේ බය දකින්නා යන්නේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීමත් මේ ආකාරයේම දෙකේ පූජෝපහාර දැක්වීමක් වශයෙන් උදේටත් හවසටත් පාලි ගාථා නිකම්ම නිකං සජ්ජායනා කරමින් ගෞරව දැක්වීම භික්ෂු යන වචනය ඉල්ලා ගැනීමෙහි යෙදෙන්නා යනුවෙන් අරත දැක්වීමට සමානය. ඇසට රූපයක් හමුවන කනට ශබ්දයක් ඇසෙන නාසයට ගඳ සුවඳක් දැනෙන දිවට රසයක් දැනෙන සිරුරට ස්පර්ශයක් දැනෙන සිතට සිතුවිලි දැනෙන කොයියම් අවස්ථාවක වුවද අප නිරන්තරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රි ලක්ෂණය වෙතට යොමු වූහොත් එය සංසාරයේ බය දකින්නා යනුවෙන් විග්‍රහ කිරීමට සමානය. එය බොහෝ දේවල් විනිවිද යන වඩාත් ගැඹුරු අර්ථයකි. මෙම ඉගැන්වීම වටහා ගනු ලැබුවහොත් අප ප්‍රඥාවෙන් මෙන්ම අවබෝධයෙන්ද වැඩෙනු ඇත. මෙය හඳුන්වනු ලබන්නේ ප්‍රතිපදාව යනුවෙනි. ඔබ ඔබේ පුහුණුව තුළින් මෙම ආකල්පය දියුණු කර ගතහොත් ඔබ ගමන් කරන්නේ නිවැරදි මගෙහිය. ඔබ මේ ආකාරයට කල්පනා කිරීමෙහිත් මෙනෙහි කිරීමෙහිත් යෙදුනහොත් ඔබේ ගුරුවරයා ඔබට ඈතින් විසුවත් ඔබ මේ ආකාරයට කල්පනා කිරීමෙහිත් මෙනෙහි කිරීමෙහිත් යෙදුනහොත් ඔබේ ගුරුවරයා ඔබට ඈතින් විසුවත් ඔහු තාමත් සිටින්නේ ඔබ සමීපයෙන්මය තම ගුරුවරයා සමග කායික වශයෙන් සමීපවුවත් ඔහු තවමත් ඔබේ මනසට මුණගැසී නොමැතිනම් ඔබ මෙතෙක් කර ඇත්තේ ඔහුගේ අඩුපාඩු සෙවීම හා ඔහු අනුකරණය කිරීම සඳහා ඔබේ කාලය යෙදවීමයි. ඔහු ඔබට ගැළපෙන යමක් කරන විට ඔබ පවසන්නේ ඔහු හොඳ අයෙකු බවයි. ඔහු ඔබ අකමැති දෙයක් කරයි නම් ඔබ කියන්නේ ඔහු හොඳ නැති අයෙකු බවයි. ඔබ ඔබේ පුහුණුව සම්බන්ධයෙන් යැවෙන දුර මෙපමණකි. වෙනත් අයෙකු දෙස බලා සිටීමෙන් ඔබේ කාලය නාස්ති කර දැමීම තුලින් ඔබට කිසිවක් ඉටු කර ගැනීමට නොහැක. නමුත් මෙම ඉගැන්වීම වටහා ගැනීමට හැකිනම් ඔබට මේ මොහොතේම ආර්ය පුද්ගලයෙකු බවට පත්වීමට පිළිවන. මා මේ වසරේ මගේ පැරණි ශිෂ්‍යයන්ගෙනුත් අලුත් ශිෂ්‍යයන්ගෙනුත් ඈත් වී වැඩිපුර බණ දහම් ඉගැන්වීමෙහි නොයේදී සිටියේ ඔබ සෑම කෙනෙකුටම දේවල් දෙස හැකිතරම් වේලාවක් බලාගෙන සිටීමට හැකිවනු පිණිසය මා මගේ නවක ශිෂ්‍යයන්ට නම් මෙම ආශ්‍රමය තුලදී පිළිපැදිය යුතුය වැඩිපුර කතා බහේ නොයෙදෙන්න වැනි ක්‍රියාපද්ධතියක් හා නීති මාලාවක් දැනටම සකස් කර දී ඇත. අවබෝධත්වයේ සඳහා පවත්නා මාර්ගයේද මාර්ගඵල හා නිර්වාණය ලැබීම සඳහා පවත්නා નિયમિત මට්ටම්ද උල්ලංඝනය කිරීමට නොයන්න. මෙම මට්ටම් උල්ලංඝනය කරන කවරෙකු හෝ වේවා ඔහු නියම ආකාරයෙන් පුහුණු වන්නකු නොවේ. එවැනි අයෙකු ඇත්නම් ඔහු මෙහි පැමිණ ඇත්තේ පුහුණුව සඳහා පවිත්‍ර චේතනාවකින් යුතුව නොවේ. එවැනි පුද්ගලයෙකු සිටියහොත් ඔහු කෙදිනක හෝ දැක ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔහු මා සමීපයේ හැම දිනකම නිරාගෙන සිටියත් ඔහුට මා දැක ගැනීමට නොහැකි වෙයි. පුහුණුවේ නොයදුරහොත් බුදුරජාණන් වහන්සේ සමීපයම නිදා සිටියත් ඔහු බුදුරජාණන් වහන්සේ නොදකිනු ඇත. එසේනම් ධර්මය ගැන දැනගැනීම හෝ එය දැකීම රඳා පවතින්නේ පුහුණුව මතය. ඔබ තුල විශ්වාසයක් ඇති කරගන්න. ඔබේ හදවත පිරිසිදු කරගන්න. මෙම ආරාමයේ සිටින හැම භික්ෂුවක්ම තම තමන්ගේ සිත් ගැන අවධානයෙන් සිටියහොත් ඔවුන්ගෙන් කිසියෙකුටවත් දොස් පැවරීමට හෝ ප්‍රශංසා කිරීමට අවශ්‍යතාවයක් උදා නොවනු ඇත. කිසිවකු ගැන සැක කිරීමට හෝ කිසිවකු ගැන හොඳක් කීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. ඔබ තුල කෙනෙකු කෙරෙහි තරහවක් හෝ අකමැත්තක් ඇති වුවහොත් එය හුදෙක් මනස තුලම තිබීමට ඉඩ හරිමින් පැහැදිලි ලෙස දැක බලාගත යුතුය. ඒවා දෙස බලා හිඳීම දිගටම කරන්න. ඒවායින් කිසිවක් තවමත් තිබේනම් අපහාරා බැලිය යුත්තේ එතනය. අපේ පරිශ්‍රමයේ යෙදවිය යුත්තේ එතනටය. සමහරු පවසන්නේ මට එය කපා දැමීමට නොහැක. එය කළ නොහැකිය යනුවෙනි. අප මෙවැනි දේවල් පැවසීමට ගියහොත් මෙහි ඉතිරි වනු ඇත්තේ මැටිමෝල් බුරුත්තක් පමණි. මක් නිසාද ඔවුන්ගෙන් කිසිවකුට Tamanගේ කෙලෙසුන් කපා හැරීමට අවශ්‍ය නොවන නිසාය. ඔබ ධෛර්යමත් විය යුතුය. ඔබට එය කපා හැරීමට තවමත් නොහැකි නම් තව තවත් ඇතුළට හාරන්න. කෙලෙසුන් තිබෙන තැන හාරන්න. ඒවා උගුල්වා දමන්න. ඒවා එසේ කිරීමට නොහැකි තරමින් තද වී තිබුණත් කෙසේ හෝ උගුල්ලා දමන්න. ධර්මය යනු ආශාවන් පසුපස යෑම තුළින් ලංවිය හැක්කක් නොවේ. එසේ කරන විට ඔබේ මනස එක් දෙසකත් සත්‍ය තවත් දෙසකත් පවතී. ඉදිරිපස බලන ගමන්ම පසුපස ගැන සෙවිල්ලෙන් සිටින්න. කිසිවක් ගැන විශ්වාසයක් තැබිය නොහැක. සියල්ලම අනිත්‍යයි කියා මා පවසන්නේ ඒ නිසාය. බොහෝ අය නබරුවන්නේ අනිත්‍යතාව ගැන සත්‍ය ලුහුඬු හා පැහැදිලි එහෙත් ගැඹුරු බවින් නිවැරදි බවින් ඒත් මෙම සත්‍ය ගණන් නොගෙන සිටීමටය. ඔවුන් නැඹුරුවන්නේ දේවල් වෙනස් ආකාරයකින් දැකීමටය. යහපත වුවත් අයහපත වුවත් දැඩිසේ අල්ලා නොගන්න. මෙම ගති ලක්ෂණ මෙම ලෝකයට අයිති දේවල්ය. අප පුහුණුවේ යෙදෙන්නේ ලෝකයෙන් නිදහස් වීම සඳහාය. එම නිසා මෙම දේවල් අවසන් කර දමන්න මක් නිසාද ඒවා දුක සඳහා හේතු වන නිසාය. යථාර්ථය දැකීම පස්වක තවුසන් විසින් අත්හැර දමා යනු ලැබූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඔවුන්ගේ එම ක්‍රියාව තමන් වහන්සේ වෙනුවෙන් ගෙන දුන් වාසනාවක් ලෙස දැකගත්හ. එසේ වූයේ උන්වහන්සේට බාධාවකින් තොරව තමන් වහන්සේගේ පුහුණුව දිගින් දිගටම කරගෙන යාමේ හැකියාවක් ලැබුණු නිසාය. පස්වග තවුසන් සමග එකට විසීම උන්වහන්සේට තරම් සැනසිරිදායක දෙයක් නොවූයේ ඉටු කිරීම සඳහා යම් වගකීම් තමන් වහන්සේ වෙත පැවරී තිබූ නිසාය. පස්වග තවුසම් බෝසතාණන් වහන්සේ අත්හැර දමනු ලැබුවේ උන්වහන්සේගේ පුහුණුව නිසි ආකාරයට සිදුන කෙරෙන බව හා කාම සුකල්ලිකානු යෝගය වෙත උන්වහන්සේ නැඹුරු වී ඇති බව දක්නට වූ හේිනේ බෝසතාණන් වහන්සේ ඊට පළමුව තවුස් දහමහා අත්තකිලමතානු යෝගය තුල වුවමනාවෙන්ම නිරත වී හුන්සේක ආහාර පාන ගැනීම, නිදා ගැනීම වැනි දේවල් සම්බන්ධයෙන් උන්වහන්සේ ඊතා දැඩි ලෙස පීඩාවට පත්වී සිටියහ. එසේ වුවත් ඒ ගැන අවංකව සිතා බැලූ උන්වහන්සේ එවැනි පුහුණු වීම පළක් නොමැති ඒවා වශයෙන් වටහා ගත්හ. මානය හා තදින් අල්ලා ගැනීම තුලින් සිදු කෙරෙන එවැනි පුහුණු වීම හුදෙක් දෘෂ්ටීන් වලටම අදාළවන කාරණයක් විය. ලෞකික වටිනාකම් ගැන වැරදි ආකාරයෙන් වටහාගෙන තිබූ උන්වහන්සේ සත්‍ය යන්නත් ඒවාමය යනුවෙන් වටහාගෙන තිබුණේ. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු ප්‍රශංසාවක් ලැබීමේ චේතනාවෙන් යුතුව තවුස්දන් වැඩීමට තීරණය කරනු ලැබුවහොත් එය ලෞකික පෙළඹවීමක් තුළින් මෙන්ම ප්‍රශංසාව හා කීර්තිය බලාපොරොත්තුවෙන්ම කරනු ලබන්නකි. මෙවැනි චේතනාවකින් යුතුව සිදු කරනු ලබන පුහුණුව ලෞකික මාර්ගයට අයත් කටයුතු සත්‍යයයි යනුවෙන් වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකි වේ. පුහුණු වීම සඳහා ඇති තවත් ක්‍රමයක් වනුයේ තමන්ගේම අත්දැකීම් සත්‍ය ලෙස වරදවා ගැනීමයි. ඔබ විශ්වාසය තබන්නේ ඔබ ගැනත් ඔබේ පුහුණුව කෙරෙහිත් පමණි. අනුන් කුමක් පැවසුවත් ඒවා කෙරෙහි ඔබට ඇති පක්ෂපාතිත්වය තුල ඔබ පළපදියම් වී සිටින්නේහිය. එපමණක් නොව තමන්ගේ පුහුණුව ගැන සලකා බැලීමක්ද නොකරන්නේහිය. මෙය සත්‍ය යන්න වැරදි ආකාරයෙන් වටහා ගැනීමකි. මෙම ලෝකය සත්‍ය වෙයි. නැතහොත් ඔබ සත්‍ය වෙයි යනුවෙන් භාරගනු ලැබුවද ඒ සියල්ල හුදෙක් අඳ බව තුලින් සිදු කෙරෙන අල්ලා ගැනීමකි. මේ බව දුටු බෝසතාණන් වහන්සේ ඒ තුලින් සත්‍ය දැක ගැනීමට පුහුණු වීම සඳහා ධර්මයේ පිහිටීමක් නොපවතින බව දැකගත්හ. උන්වහන්සේගේ පුහුණුව නිෂ්ඵල එකක් වූයේත් කෙලසුන් අත්හැර දැමීමට තාමත් නොහැකි වූයේත් ඒ නිසාය. උන්වහන්සේ ආපසු හැරි තමන් වහන්සේ විසින් මුල සිටම සිදු කරනු ලැබූ එම පුහුණුව තුලින් ලබා ගන්නා ලද ප්‍රතිඵල වලට අනුව තමන් වහන්සේගේ පුහුණුව ගැන නැවතත් සිතා බැලූසේක. තමන් වහන්සේ විසින් සිදු කරන ලද එම සම්පූර්ණ පුහුණුවේ ප්‍රතිඵලය කුමක්ද? ඒ ගැන ගැඹුරින් සිතා බැලූ උන්වහන්සේට දැකගත හැකි වූයේ එය කිසිසේත් නිවැරදි එකක් නොවන බවය. එය මානයෙන් හා ලෞකික ස්වභාවයන්ගෙන් පිරීගත් එකක් බවය. ඒ තුල ධර්මය හෝ අනන්ත ස්වභාවය එනම් පුද්ගලයකු නැත යන සංඥාව පිළිබඳ විදර්ශනා ඥාණය මෙන්ම ශුන්්‍යතාවය හෝ අත්හැර දැමීම නොතිබුණි. ඒ තුල එක්තරා ආකාරයක අත්හැර දැමීමක්ද තුබුවා විය හැක. නමුත් එය අත්හැර දැමීම තවමත් සිදු නොකළ ආකාරයකක් විය. මෙම తত্ত্বය ගැන ප්‍රවේශමෙන් සලකා බැලූ බෝසතාණන් වහන්සේට දක්නට හැකි වූයේ පස්වග තවුසන්ට මේවා ගැන යම් පැහැදිලි කිරීමක් කළද ඔවුනට එය තේරුම් ගැනීමට නොහැකි බවය. එම තවුසන් පුහුණු වීම හා දේවල් දැකීම සම්බන්ධයෙන් අනුගමනය කළේ පැරණි ක්‍රමය තුල තදින් සිර වී සිටි නිසා ඔවුනට එය පහසුවෙන් අවබෝධ කර ගැනීමට නොහැකි විය. මිය යන දිනයතෙක් සමහර විට සාගින්න තුලින් මරණයට පවා පත්වන තෙක් ඔවුනට ඒ ආකාරයෙන් පුහුණුවේ යෙදීමට හැකිවුවත් ඒ කිසි ප්‍රයෝජනයක් නොලැබී යන්නේ එම පුහුණුව ලෞකික අගයන්ගේ මාන්නයේ පෙළඹවීම නිසා සිදුවන්නක් වන හේනේ මෙම පුහුණුව ගැන ගැඹුරින් සලකා බැලූ උන්වහන්සේට දැකගත හැකි වූයේ මනසං නම් මනසමය සිරුර නම් සිරුරමය යන නිවැරදි පුහුණුව හෙවත් සම්මා ප්‍රතිපදාවයි සිරුර යනු ආශාවන් හෝ කෙලෙස් හෝ නොවේ. ශරීරය විනාශ කිරීමට හැකි වුවත් ඒ තුලින් කෙලසුන් විනාශ කළ හැකි නොවේ. කෙලසුන්ගේ හට ගැනීම සිදුවන්නේ ඒ තුලින් නොවේ. ශරීරය හැකිලී ගොස් රැලි වැටි මල ප්‍රේතයෙකුගේ තත්වයට පත්වුවද කුසගින්නේ හෝ නිදි වර්ජිතව සිටියද කෙලසුන්ගේ අවසානය ඒ තුලින් සිදු නොවේ එසේ වුවත් ඒ ආකාරයෙන් කෙලසුන් පලවා හැරිය හැක යන අත්තකිලමතාන යෝග විශ්වාසය එම පස්වග තවුසන්ගේ සිත් තුළට තදින්ම කාවැදී තිබුණේ බෝසතාණන් වහන්සේ ඊට පසු සාමාන්‍ය වශයෙන් සිදු කරන ආකාරයට ආහාර වැඩිපුර ගැනීමටත් එසේම පුහුණු වීමටත් පටන් ගත්හ. උන්වහන්සේගේ පුහුණුව තුල දක්නට ලැබූ මෙම වෙනස නිසා පස්වග තවුසන් විසින් සිතාගනු ලැබුවේ උන්වහන්සේ තම පුහුණුව අත්හැර දමමින් කාම සුකල්ලිකාන යෝගය වෙත නැවතත් නැඹුරු වී ඇති බවය. මෙම පුහුණුව ගැන බෝසතාණන් තුල ඇති වූ අදහස නම් මතු පිටින් පමණක් දැකීම අභිබවා ඒ තුලින් උසස් මට්ටමක් කරා යැවෙන බවය. අනෙක් අයගේ අදහස වූයේ එය පිරිහීමක් හා සුඛ විහරණය වෙත ආපසු යෑමක් බවය. අත්ත කිලමතානු යෝගය පස්වග තවුසන්ගේ සිත් තුළට තදින්ම කාවැදීමට හේතු වූයේ ඊට පෙර උන්වහන්සේ ඒ ගැන ඔවුනට උගන්වා දී තිබූ නිසාත් ඒ අනුව පුහුණු වූ නිසාත්ය. උන්වහන්සේ විසින් දැන් කරන ලද්දේ ඒ තුල වූ වරද දැක ගැනීමයි. උන්වහන්සේට එහි වරද පැහැදිලිව දැක ගැනීමට හැකි වූ නිසා එය අතහැර දැමීමටද හැකි විය. බෝසතාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ එම අතහැර දැමීම දුටු පස්වග තවුසෝ උන්වහන්සේ පුහුණු වන්නේ වැරදි ආකාරයෙන් බවත් එම නිසා උන්වහන්සේ අනුගමනය නොකළ යුතු බවත් සිතමින් උන්වහන්සේ අත්හැර දමා ගියහ තවදුරටත් අවශ්‍ය තරම් සෙවණක් ලබා නොතෙන ගසක් අතහැර දමමින් යන කුරුල්ලන් මෙන් එසේම කුඩා හා අපවිත්‍ර නිසා සිසිල් බවක් නොතිබෙන නිසා තමන්ගේ දිය කඩිත් අතහැර දමා යන මාළුන් මෙන් එම පස්වග තවුසෝ බෝසතාණන් වහන්සේ අත්හැර දමා ගියහ. ඉන්පසු බෝසතාණන් වහන්සේ ධර්මය ගැන මෙනෙහි කර බැලීම සඳහා තමන්ගේ සිත එකඟ බවට පත් කරගත්සේක. උන්වහන්සේ ඒ සඳහා වඩා සුව පහසු අන්දමට ආහාර ගනිමින් වඩා සුව පහසු ආකාරයෙන් ජීවත් වූහ. උන්වහන්සේ තමන්ගේ මනස හුදෙක් මනස වශයෙන් තිබීමටත් සිරුර හුදෙක් සිරුර වශයෙන් තිබීමටත් ඉඩහැර සිටිසේක. උන්වහන්සේ ලෝභය, ද්වේෂය හා මෝහයේ ග්‍රහණය ලිහිල් කර ගැනීමට තරම් ප්‍රමාණයකින් මිස තමන් වහන්සේගේ පුහුණුව ඊට වඩා සිදු කිරීම වෙනුවෙන් තම ශක්තිය නොයදූසේක. උන්වහන්සේ ඊට පළමුවෙන් ගමන් කර තිබූයේ අන්ත දෙකකය. එයින් එකක් කාම සුකල්ලිකාන යෝගය විය. එය සතුටක් හෝ කැමැත්තක් ඇතිවන විට එයින් ප්‍රමුදිත වී එයටම ඇලී සිටීමයි. උන්වහන්සේ විසින් කරන ලද්දේ ඒහා එක් වී එයත් නොහැර සිටීමයි. උන්වහන්සේ සතුටක් දුටු විට එය තදින්ම අල්ලා ගස්සේක. දුකක් දුටු විටත් එයද තදින්ම අල්ලා ගස්සේක. උන්වහන්සේ විසින් කාම සුකල්ලිකාන යෝගය හා අත්ත කිලමතානු යෝගය යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ මෙම අන්ත දෙකය. බෝසතාණන් වහන්සේ සංස්කාරයන් තුල සිර වී සිටියේ මේ ආකාරයෙනි. ශ්‍රමණයෙකු සඳහා වන මාර්ගය තුල මෙම අන්ත දෙකම නොපවතින බව උන්වහන්සේ පැහැදිලි ලෙසම දැකගත්හ. සතුට තදින් අල්ලා ගැනීම, දුක තදින් අල්ලා ගැනීම ශ්‍රමණයෙකු එසේ කරන්නකු නොවේ. උන්වහන්සේ එවැනි දේවල් තදින් අල්ලාගත් නිසා මෙම ලෝකය තුලත් පුද්ගල සංඥාව තුලත් සිර වී සිටිසේක. උන්වහන්සේ ඒවා තුල දිගටම සිර වී සිටිසේක් නම් ලෝකය ගැන පැහැදිලිව දැක ගන්නකු නොවනු ඇත. එසේ වූයේ නම් උන්වහන්සේට සිදුවන්නේ নিরතුරුවම එක් අන්තයකින් අනෙක් අන්තය කරා දුවමින් සිටීමටය. එම නිසා උන්වහන්සේ දැන් කලේ මනස ගැන අවධානය යොමු කරමින් එය පුහුණු කිරීමට තමන්ගේ සිත යෙදවීමය ස්වභාව ධර්මයට අයත් පැති සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ සංස්කාර හේතු මතය. ඒවායේ පවත්න ආකාරයෙන්ම තිබීම ගැන කිසිම ප්‍රශ්නයක් නැත. උදාහරණයක් ලෙස ශරීරය තුල ඇතිවන ලෙඩ රෝග ගැන බලන්න. ශරීරයේ වේදනාවන් හා පුන ප්‍රතික්ෂාව වැනි අසනීපයෙන් අත්දකි. මේ සියල්ල ස්වභාවයෙන්ම ඇතිවන ඒවාය. මිනිසුන් ඇත්ත වශයෙන් තම ශරීරයන් ගැන වමනාවට වඩා කරදර වෙති. ඔවුන් තම ශරීර ගැන ඊතරම් කරදර වන්නේ ඒවා තදින් අල්ලාගෙන සිටින්නේ වැරදි ලෙස දැකීමේ හේතුව නිසාය. අත්හැර දැමීමට නොහැකි වීමේ හේතුව නිසාය. දැන් මෙහි තිබෙන මෙම ශාලාව දෙස බලන්න. අප මෙම ශාලාව ඉදිකිරීමෙන් පසු පවසන්නේ ඒ අපට අයිති එකක් කියාය. නමුත් කටුස්සෝද පැමිණ ඒ තුල ජීවත් වෙති. මීයෝහා හෝනන්ද ජීවත් වෙති. අප නිතරම කරන්නේ උන් එළවා දැමීමයි. මක් නිසාද අප සිතන ආකාරයට අනුව මෙම ශාලාව අයිති වන්නේ මීයන්ටත් කටුස්සන්ටත් නොව අපටය. අපේ ශරීරයේ රෝගාබාධයන් ගැන බැලුවත් පවතින්නේ එවැනි තත්ත්වයකි. අප මෙම ශරීරය භාරගෙන ඇත්තේ අපේ නිවස ලෙසය. ඒ ඇත්ත වශයෙන්ම අපට අයිති එකක් ලෙසය. අපට හිසරුජාවක් හෝ බඩේ රිදීමක් ඇති වූ විට අපි කනස්සල්ලටපත් වෙමු. එසේ වන්නේ ඒවායින් ඇතිවන වේදනාව හා දුක අපට අවශ්‍ය නොවන නිසාය. මේවා අපේ කකුල්ය. එම නිසා අපට ඒවායේ රිදීමක් අවශ්‍ය නැත. මේවා අපේ අත්‍ය. එම නිසා අපට ඒවායේ රිදීමක් අවශ්‍ය නැත. අප මෙම හිස දකින්නේ අපේ හිස ලෙසය. එම නිසා අපට ඒ තුල වරදක් තිබීම අවශ්‍ය නැත. මේ වේදනාවන් හා රෝගාබාධයන් සියල්ල අප කොයි ආකාරයකින් හෝ නැති කරගත යුතුය ඇත. අප මුලාවටපත් වී සත්‍යයෙන් පැන යන තැන මෙතනය. අපි මෙම ශරීරයට නිකම්ම නිකම් ආගන්තුකයන් වෙමු. මෙම ශාලාව මෙන්ම මෙම ශරීරයත් අපට ඇත්තෙන්ම අයිති නැත. කටොස්සන් මීයන් හා හෝනන් මෙන් අපද හුදෙක්කෙහි తాවකාලික පදිංචි කරුවන්ය. නමුත් අපි ඒ බව දැන නොසිටිමු. මෙම ශරීරයේ తත්වයේ එවන්නකි. ඇත්තටම කිවහොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමායයි කියා ගන්නා කෙනෙකු මෙම ශරීරය තුල නොමැති බවය. නමුත් අපි අය තමායයි කියා ගන්නා කෙනෙකු වශයෙන්ද අපහා ඔවුන් යනුවෙන් කියාගන්නා කෙනෙකු වශයෙන්දගෙන එය තරයේ අල්ලා ගනිමු. ශරීරය වෙනස් වන විට ඒ එසේවීම අපට අවශ්‍ය නැත. මේ ගැන කතරම් කරුණු කියා දුන්නද අපට ඒවා නොතේරේ. මා ඒ ගැන ඍජුවම ප්‍රකාශ කළහොත් ඔබ දැන් මේ සිටිනවාටත් වඩා රැවටීමට පත්වන්නේය. තමා යන කෙනෙකු නැත කියා පැවසුවහොත් ඔබ තව වැඩියෙන් නොමග යාමට පවා පිළිවන. තවත් වැඩියෙන් අපැහැදිලි තත්වයකට වැටීමට පවා පිළිවන. ඔබේ පුහුණුව තුළින් පුද්ගල සංඥාව වැඩි දියුණු වේ. එම නිසා බොහෝ දෙනෙක් මෙම තමා යන්න ගැන නොදනිති. එය දැකගනු ලබන්නේ මෙය පුද්ගලයෙකු හෝ පුද්ගලයෙකුට අයත් දෙයක් නොවේ යනුවෙන් දැකගන්නා කෙනෙකු විසිනි. ඔහු විසින් තමා යන්න දැකගනු ලබන්නේ ඒ ස්වභාව ධර්මය තුල පවත්නා ආකාරයෙනි. පුද්ගල සංඥාව තදින් අල්ලා ගැනීම නිසා ඇතිවන ශක්තිය තුලින් පහළවන දැකීම නියම දැකීමක් නොවේ. තදින් අල්ලා ගැනීම නිසා අප කරන මෙම මුළු කාර්යයටම බාධා ඇතිවේ. මෙම ශරීරය පවත්නා ආකාරය ගැන අවබෝධයක් ලබාගත නොහැකි වන්නේ උපාදානය මගින් සියල්ලක් දැඩිව අල්ලාගෙන ඇති නිසාය. එම නිසා ප්‍රඥාවෙන් යුතුව පැහැදිලි ලෙස දැකීම සඳහා අප පුහුණුවේ යෙදිය යුතු බව උගන්වා දී තිබේ. මෙයින් අදහස් වන්නේ සංස්කාරයන්ගේ නියම ස්වභාවයට අනුව ඒවා ගැන විමර්ශනය කර බැලීමයි. මේ සඳහා උපයෝගී කරගත යුතු වන්නේ ප්‍රඥාවයි. සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය ගැන දැක ගැනීම ප්‍රඥාවයි. ඔබ සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය නොදැන සිටියහොත් ඒවාට නිතරම විරුද්ධ වෙමින් ඒවා සමග ප්‍රශ්න සාදා ගන්නෙහිය. එසේනම් වඩා හොඳ සංස්කාරයන් අතහැර දැමීමද නොයසේනම් ඒවාට විරුද්ධ වීම හෝ එරෙහි වීමද එසේ වුවත් අප ඒවායින් තවමත් ඉල්ලා සිටින්නේ අපේ පැතුම් ඉටු කර දෙන ලෙසය. ඒ අනුව ඒවායේ පිළිවෙලක් ඇති කිරීමට හෝ ඒවා අපේ වාසයට හරවා ගැනීමට අපි නොයෙකුත් උපක්‍රම සොයමු. ශරීරය රෝගී බවට පත්වී වේදනාවෙන් පෙළෙන විට එය එසේ වීම අපට අවශ්‍ය නැත. එම නිසා අප කරන්නේ බොජ්ජංගය ධම්මචක්කප්පවත්තන අනත්ත ලක්කන වැනි නොයෙකුත් සූත්‍ර දේශනාවන් කියවා ගැනීම සඳහා කටයුතු කිරීමය. අපට මෙම ශරීරයේ වේදනාවක් තිබීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එය ආරක්ෂා කිරීමට හා පාලනය කිරීමටය. මෙම සූත්‍ර තෘෂ්ණාව තුල අප තවදුරටත් පැටලී සිටීමට හේතු වන යම් ආකාරයක গুপ্ত ශාන්ති කර්මයන් බවට පත්වේ. එසේ වීමට හේතුව අප විසින් ඒවා සජ්ජායනය කරනු ලබන්නේ ලෙඩ රෝග පළවා හැරීම ආයුෂ දික්කර ගැනීම වැනි දේවල් සඳහා වන නිසාය. ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ පැහැදිලි ලෙස දැකීම සඳහාය. නමුත් අවසානයේ අප කරන්නේ අපේ මුලාව වැඩි කර ගැනීම සඳහා ඒවා සජ්ජායනය කරවා ගැනීමයි. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා අප මෙම වචන සජ්ජායනා කරන්නේ අපේ මුලාව වැඩි කර ගැනීම සඳහා නොවේ. ඒවා මෙම ශරීරය සම්බන්ධව පවත්නා සත්‍ය දැනගනිමින් මෙම ශරීරය අත්හැර දැමීමටත් ඒ කෙරෙහි ඇතිවන ආශාව නැති කිරීමටත් හැකිවනසේ අපේ මතකය අවදි කරවීමේ වචනයි. මෙම සූත්‍ර සජ්ජායනාව දේවල් කෙටි කර ගැනීම සඳහා කෙරෙන්නක් බව සඳහන් වුවත් අප නැඹුරුවේ සිටින්නේ ඒ සියල්ල දික් කර ගැනීමටය. එසේත් නැත්නම් ඒවා දිග වැඩියයි සිතන්නේ නම් සජ්ජායනය මගින් කෙටි කර ගැනීමට වෙරදැරීමටත් ස්වභාව ධර්මය අපේ කැමැත්තට අනුව පැවතීමට එයට බල කර සිටීමත්ය. මේ හැම දෙයක්ම මුලාවකි. මෙම ශාලාව තුල එතන ඒ වාඩි වී සිටින අයගෙන් එක් කෙනෙකු හෝ නොහැර හැම කෙනෙකුම මුලාවටපත් වී ඇති අයයි. ඒ සජ්ජායනය කරන අයත්, ඒට සවන් දෙන අයත් මුලාවටපත් වූ අයයි. ඔවුන්ට කල්පනා කළ හැකි එකම දෙය දුක මගහැර සිටීමට හැකිවන්නේ කෙසේද යන්නයි. එම නිසා ඔවුන් පුහුණු වීම සඳහා කෙදිනක හෝ යන්නේ කොහාටද ලෙඩ දුක් ඇතිවන විට ඒ ගැන දැනීමක් ඇති අය ඒ වාගේ කිසි අමුත්තක් නොදකිති. මේ ලෝකයේ ඉපදීම තුල ලෙඩ රෝග අත්දැකීමද ඇතුළත්ව ඇත. එය කෙසේ වුවත් බුදුරජාණන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලා දේවල් සිදුවමින් පවත්නා අතර වාරය තුල රෝගී බවට පත්ව හොත් ඒ සඳහා පිළියම් යොදති. උන්වහන්සේලාට නම් එය මූල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හුදෙක් නිවැරදි කිරීමේ කාර්යයක් පමණක්ම විය. උන්වහන්සේලා විසින් ඒ නිසාම මෙම ශරීරය අන්ධානුකරණයෙන් යුතුව තදින් අල්ලා ගනු ලැබුවේවත් গুপ্ত ශාන්ති කර්මයන් සිදු කළේවත් නැත. උන්වහන්සේලා රෝග සඳහා පිළියම් යෙදුවේ හරි දැකීම තුල සිටීමෙන්ම මිස මුලාවටපත් වීමෙන් නොවේ. එය සුවවන්නේ නම් සුවවනු ඇත. සුව නොවන්නේ නම් සුව නොවනු ඇත. උන්වහන්සේලා දේවල් දැකගනු ලැබුවේ ඒ ආකාරයටය. මේ කාලයේ තායිලන්තය තුල පවතින බුදුදහම දියුණු වෙමින් ඇති බව සමහරු කියති. මානම්මය දකින්නේ පිරිහීමේ අන්තයටම ගොස් ඇති ලෙස ධර්මශාලානම් ධර්මයට සවන් දෙන්නවුන්ගෙන් පිරී ඇත. නමුත් ඔවුන් එයට සවන් දීම සිදු කරන්නේ වැරදි ආකාරයටය. භික්ෂූන් අතර සිටින ප්‍රධාන ස්වාමින් වහන්සේලා වුවත් එවැනිය. එම නිසා හැම දෙනාම එකට එක් වී කරන්නේ එකිනෙකා දැන් සිටින තත්වයටත් වඩා මුලාවන් කරා රැගෙන යාමයි. නියම පුහුණුව පවතින්නේ මිනිසුන් බොහෝ වශයෙන් නැඹුරු වී සිටින පැත්තේ නොව ඊට හාත්පසින් විරුද්ධ පැත්තක බව මේ දකින කෙනෙකු වටහා ගනු ඇත. මෙම පැති දෙකෙහිම ගමන් කරන අයට එකිනෙකා තේරුම් ගැනීමට හැකිවන්නේද මද වශයෙන්. බොහෝ මිනිසුන් නැඹුරු වී සිටින දෙසට ගමන් කරන අය දුක ජය ගැනීමට අදහස් කරන්නේ කෙදිනකද ඔවුන්ට සත්‍ය අවබෝධ කර දීම සඳහා මෙම සූත්‍ර පැවතියත් ඔවුන් විරුද්ධ පැත්තට යොමු වී ඒවා යොදාගනු ලබන්නේ තම තමන්ගේ මුලාව වැඩි කර ගැනීම සඳහාය ඔහු නිවැරදි මාර්ගයට පිටුපාමින් සිටිති එක් අයෙකු ගමන් කරන්නේ නැගෙනහිර දිසාවටය. අනෙකා ගමන් කරන්නේ බටහිර දිසාවටය. ඔවුන් දෙදෙනා එකට මුණ ගැසෙන දිනය කවදාද? එක් අයෙක් අනෙකාට අහලකින්වත් නොසිටිති. ඔබ මේ ගැන සලකා බැලුවහොත් දැනට පවතින්නේ මෙවැනි තත්ත්වයක් බව වටහා ගන්නෙහිය. එසේ වුවත් ඔවුනට ඒ බව දන්වන්නේ කෙසේද? හැම දෙයක්ම චාරිත්‍ර ඉටු කිරීමක්, පුද පූජා පැවැත්වීමක් හා ශාන්ති කර්ම සිදු කිරීමක් බවට පත්වී තිබේ. ඔවුන් සූත්‍ර සජ්ජායනය කරන නමුත් එය සිදු කරන්නේ නැනවත් බවින් තොරවය. ඒ මිසක ප්‍රඥාවෙන් යුතුව නම් නොවේ. ඉගෙනීමෙහි යෙදුනත් එයද කරනුයේ නැනවත් බවින් තොරවය. දේවල් ගැන දැන සිටියත් එය නැනවත් බවින් තොරව කෙරෙන්නක් මිස ප්‍රඥාවෙන් යුතුව කෙරෙන්නක් නම් නොවේ. එම නිසා ඔවුන් අවසානයේ කරන්නේ නැනවත් බවින් තොරවම ඉදිරියට යෑමයි. නැනවත් බවින් තොරවම ජීවත් වීමයි. නැනවත් බවින් තොරවම දනිමින් සිටීමයි දැනට සිදුවන්නේ මෙන්න මෙයයි ඔවුන්ගේ ඉගැන්වීම ඒ තුලින් ඔවුන් මේ දිනවල කරන එකම දෙය අඥානයන් වීම සඳහා මිනිසුන්ට උගන්වා දෙන එකය එසේ නමුත් ඔවුන් කියන්නේ දක්ෂයින් වීම සඳහා මිනිසුන්ට උගන්වන බවයි දැනුම ලබා දීම සඳහා ඔවුන්ට උගන්වන බවයි නමුත් සත්‍යයට අනුව බලන විට ඔවුන් මිනිසුන්ට ඇත්තෙන්ම උගන්වන්නේ නොමග යාමට හා මුලාවන් තදින් අල්ලා ගැනීමටත්ය. බුද්ධ දේශනාවේ නියම පදනම වන්නේ අත්ත හෙවත් මේ මා යන්න નિયમિત අනන්‍යතාවයක් නැති හිස් දෙයක් වශයෙන් දැකීමයි. මේ මා කියා කියන දේ තුල නයිසර්ගික වශයෙන් සිටින්නා වූ පුද්ගලයෙකු නැත. නමුත් මිනිසුන් ධර්මය ඉගෙනීමට යොමු වන්නේ මේ මා හෙවත් තමා යන හැඟීම දියුණු කර ගැනීම සඳහාය. එම නිසා ඔවුනට දුක හෝ දුෂ්කරතාවයන් අත්දැකීම අවශ්‍ය නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ හැම දෙයක්ම සුව පහසුවෙන් තිබීමටය. ඕනට දුකෙන් අත් මිදීම සඳහා අවශ්‍යතාවයක් තිබීමටද පිළිවන. නමුත් මා යන්නෙක් සිටින තාක්කල් ඔවුනට එය කිසි දිනක ඉටු කර ගැනීමට හැකි වෙයිද? දැන් ඔබ නිකමටම මෙසේ සිතන්න. ඊටමත් වටිනාකමකින් යුතු යම් දෙයක් අපට ලැබුණාය කියා සිතන්න. එය අපගේ සන්තකයට පත් වූ මොහොතේ සිට අපේ සිත වෙනස් වන්නට පටන් ගනී. මෙය තැබීමට සුදුසු තැන කොතනද? එතන තැබුවහොත් එය සොරුගෙන යාමට පිළිවන. එය තැබීම සඳහා තැනක් සෙවීමට අප කරණයම උත්සාහය තුලින්ම අපි කනස්සල්ලටපත් වෙමු. එම කනස්සල්ල ඇති කර ගන්නා ලද්දේ අප විසින්මය. දැන් අපේ මනස තුල එම වෙනස් වීම ඇති වූයේ කොයි වේලේද? එය වෙනස් වූයේ අර වටිනා දේ ලැබුණු මොහොතේදීමය. දුක පහළ වූයේ හරියටම එම මොහොතේය. ඒ වටිනා දේ කොතැනක තිබුවත් අපේ සිතට සැනසීමක් නැත. එම නිසා අප දැන් මේ හිමි කරගෙන ඇත්තේ කරදරයකි. අප වාඩි වී සිටියත්, ඇවිදිමින් හෝ හාන්සි වී හෝ සිටියත් අප සිටින්නේ කනස්සල්ලෙන් යුතුවය. මෙය හැඳින්වනුයේ දුක වශයෙනි. එය පහළ වූයේ කොයි වෙලාවේදීද අපට යමක් ලැබුණ බව දැනගත් සැනින් එය පහළ විය. දුක සැඟවී ඇත්තේ එතනය. ඒ ලැබුණු දේ ලැබීමට පෙර ආතුව දුකක් නොතිබිනේ. ඒ එතෙක් පහළ නොවේ තිබුණේ අල්ලා ගැනීමට දෙයක් නොතිබූ නිසාය. මේ අත්හෙවත් මා යන දේද එවන්නකි මම යන භාසිතය තුලින් කල්පනා කළහොත් අපහා පවත්නා හැම දෙයක්ම මගේ බවටපත් වේ අවුල ඇතිවන්නේ එවිටය ඒ සේවීමට හේතුව කුමක්ද එසේ වීමට හේතුව මා යන්න කුසිතීමයි යථාර්ථය දැකීම සඳහා අපි මතු පිටින් පමණක් පෙනෙන දෙය ඉවත් නොකර සිටිමු. මේ මා යන්නත් මතු පිටින් පමණක් පෙනෙන දෙයක් බව අප දැන සිටිය යුතුය. යම් දෙයක හරය හෙවත් යථාර්ථය දැකීමට නම් මතු පිටින් පමණක් පෙනෙන දෙය ඉවත් කළ යුතුය. යථාර්ථය දැකීමට නම් අප මතු පිටින් පමණක් පෙනෙන දෙය කන පිට හරවා බැලිය යුතුය. දැන් මෙම తত্ত্বය නොකෙටු වී වලට සමාන කළ හැකිය. කෙනෙකුට වී කෑ හැකිද? ඇත්ත වශයෙන් පුළුවනි. නමුත් ඒ සඳහා මුලින්ම එහි ඇති පොත්ත කොටා ඉවත් කළ යුතුය. පොත්ත ඉවත් කළ පසු ඒ තුල ඇති ධාන්‍ය ඇටය දැකගත හැකි වේ. දැන් එම පොත්ත ඉවත් නොකළ විට හාල් ලබා ගැනීමට නොහැක. වී ගොඩක් මත නිදා සිටින බල්ලෙකු මෙන් අපි එය නොදකිමු. බල්ලාගේ බඩ ජෝක් ජෝක් ගානමින් පෙරලෙන නමුත් ඌට කල හැකි එකම දෙය කෑමට දෙයක් සොයාගන්නේ කෙසේද කියා සිතමින් වී ගොඩ මතම නිදාගෙන සිටීමයි. ඌ බඩගිනි දැනෙන විට වී ගොඩෙන් ඉවතට පැන ඉවත දැමූ කෑම ටිකක් සොයමින් ඒ මේ අත දුවයි. තමා නිදාගෙන සිටින්නේ ආහාර ගොඩක් මත වුවත් ඌට ඒ බවක් නොදැනේ. ඒ මන්ද ඌට ඒ තුල ඇති කෑම නොපෙනෙන නිසාය. බල්ලන්ට වී කෑ හැකිද? ඒවා තුල කෑම තුබුවත් ඌට ඒවා කෑ නොහැකිය. අපට ඉගෙනීමක් තිබිය හැකි නමුත් ඒ අනුව පුහුණු නොවහොත් අර වී ගොඩ මත අනවදානියෙන් යුතුව läග සිටින බල්ලා මෙන් අපිත් කිසිවක් ගැන සැබවින් නොදැන සිටිමු. බල්ලා වී ගොඩ මත නිදාගෙන සිටින නමුත් ඌ ඒ ගැන කිසිම දෙයක් නොදනී. ඌට බඩගිනි දැනෙන විට වී ගොඩෙන් ඉවතට පැන කෑම සොයා වෙනත් තැනකට ගාටන්නට සිදුවේ. ඒක හරිම අපරාධයක්. එහෙම නේද? බල්ලාට බත් ලබාගත හැකි හාල් තිබේ. නමුත් ඒවා වැසී ඇත්තේ කුමකින්ද? පොත්තකින් වැසී ඇත. ඒ නිසා ඌට ඒවා කෑ නොහැකිය. දැන් අප සිටින తত্ত্বය ගැන බැලුව විට එයත් එවැනි දෙයකි. යථාර්ථය පවති. නමුත් එය වැසී ඇත්තේ කුමකින්ද? එය මතු පිටින් පමණක් පෙනෙන දෙයින් වැසී ඇත. මිනිසුන් පුහුණු වීමට නොහැකිව යථාර්ථය දැකීමට නොහැකිව අර වී කෑමට නොහැකිව වී ගොඩ මත නිදාගෙන සිටින බල්ලාගේ తත්වයේ වැනි తත්වයකට පත් කරවමින් මතු පිටින් පමණක් පෙනෙන දේ විසින් යථාර්ථයේ වසාගනු ලැබ ඇත. එම නිසා ඔවුන් නිතරම කරන්නේ මතු පිටින් පමණක් පෙනෙන දේ කෙරෙහි ඇලීමයි. මතු පිටින් පමණක් පෙනෙන දේ කෙරෙහි ඇලුනහොත් එමගින් කෙරෙන්නේ දුක ඔබ වෙනුවෙන් තැම්පත් වීමයි. එවිට භවය තුලින් උප්පත්තිය මහලු විය ලෙඩ රෝග හා මරණය තුලිනුත් ඔබට පීඩා විඳීමට සිදු වෙයි. එම නිසා මිනිසුන්ට අවහිර කරන වෙන කිසිවක් නැත. ඔවුන්ට අවහිර ඇතිවන්නේ හරියටම මෙන්න මේ තුලිනි. ධර්මයේහි සැබෑ අර්ථය විනිවිද නොදක ඒ ගැන ඉගෙන ගන්නා මිනිසුන් අර බත් ගැන දැනීමක් නොමැතිව වී ගොඩ මත නිදාගෙන සිටින බල්ලාට සමානය. කෑමට කිසිවක් සොයාගත නොහැකිව ඌ කුසගින්නේ සිටීමට පවා පිළිවන. බල්ලෙකුට වී කෑ නොහැකිය ඌ ඒවා තුල බත් ඇති බවක් නොදනේ. ආහාරයක් නොමැතිව දිගු කලක් සිටින විට ඌ අර වේගොඩ මතම මිය යාමටත් පිළිවන. මිනිසුන්ගේ ස්වභාවයේද එවැනිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතරම් ඉගෙන ගත්තද අපි පුහුණුවේ නොයෙදමු නම් ධර්මය නොදකිමු. එය දැකිය නොහැකි නම් ඒ ගැන දැනීමක්ද ඇති නොවනු ඇත. පුළුල් ඉගෙනීමක් හා පුළුල් දැනීමක් ලැබීම තුළින් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නේය කියා නොසිතිය යුතුය. එයත් හරියට අර ඇස්තුබූ පමණෙන් හුදෙක් දැකිය යුතු සියල්ල දැකගත්තේය. කන්තුබූ පමණෙන් හුදෙක් ඇසිය යුතු සියල්ල අසාගත්තේය යන කීමට සමානය. ඔබ දකිනවා වීමට පුළුවන්. නමුත් එම දැකීම සම්පූර්ණ දැකීමක් නොවේ. එම දැකීම හුදෙක් බාහිර ඇසින් දකින දැකීමක් පමණි. ඒ අභ්‍යන්තර ඇසින් දකින දැකීමක් නොවේ. ඔබ ඒ අසන්නේත් බාහිර කනින් මිස අභ්‍යන්තර කනින් නොවේ. මතු පිටින් පමණක් පෙනෙන දෙය කන පිට හරවා බලමින් යථාර්ථයේ හිලිදරව් කරගත හොත් ඔබ සත්‍ය වෙතට ලං වෙමින් පැහැදිලිව දකින්නේය. ඔබ මතු පිටින් පමණක් පෙනෙන දේ මුලිනුපුටා දමා දැඩිව අල්ලා ගැනීමත් මුලිනුකුටා දමන්නේය. එසේ වුවත් එයදාර එක්තරා වර්ගයක මිහිරි පළතුරක් වැනිය. ඒ පළතුර මිහිරි රසයෙන් යුක්ත එකක් විය හැකි නමුත් එහි රසය කුමන ආකාරයකක්ද කියා දැනගැනීමට නම් එය ඔබේ අතටගෙන එය කා බැලීම කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. දැන් කවුරුන් විසින් හෝ කනු ලැබුවත් නැතත් එම පළතුරෙහි පවතින රසය ඒ ආකාරයෙන්ම පවතී. නමුත් කිසිවෙක්ගේ රසය නොදනිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එවැනි දෙයකි. එකම සත්‍ය එයම වුවත් ඒ ගැන සැබෑ වශයෙන් නොදන්නා අයට එය එසේ නොපෙනේ. එය කතරම් විශිෂ්ට එකක් වුවත්, කතරම් හොඳ එකක් වුවත් ඔවුනට එයින් වැඩක් නැත. දැන් ඉතින් ඒ ආකාරයට මෙම මිනිසුන් දුකම බදාගෙන සිටින්නේ මක් නිසාද? මේ ලෝකයේ සිටින මිනිසුන්ගෙන් තමන් විසින් තමන්ටම දුක් පමනුවා ගැනීමට අවශ්‍ය වන්නේ කාහටද? ඇත්ත වශයෙන් එවැනි කිසිවෙකු හෝ නැත. එහෙත් ඔව්හු දුකම සොයන්නාක් මෙන් එහාට මෙහාට යමින් දුක් ඇතිවීමේ හේතු බිහි කරමින් සිටිති. මිනිසුන් තමන්ගේ සිත් තුළින් සතුටම සොයන්නේ ඔවුන්ට දුක අවශ්‍ය නැති නිසාය. ඒ එසේනම් අපේ මෙම මනස මෙතරම් දුක් ගොඩක් බිහි කරන්නේ මක් නිසාද? මේ තරමින් දැකීම වුවත් හුදෙක් ප්‍රමාණවත්ය. අපි දුකට අකමැති වෙමු. එහෙත් අපට දුක් ඇති කර ගැනීමට හේතු අප විසින්ම ඇති කරගනු ලබන්නේ මක් නිසාද මේ දැකීමට තරම් අපහසු දෙයක් නොවේ ඒට හේතුව දුක ගැන අපේ නොදැනීම පමණය අපට දුක ගැන දැනීමක් නැත ඒට හේතුව ගැනද දැනීමක් නැත එය නැති කිරීම ගැනත් දැනුමක් නැත නැති කරන මාර්ගය ගැනද දැනීමක් නැත මිනිසුන් දැන් ඔය හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ අන්න ඒ නිසාය. දිගින් දිගට මේ ආකාරයෙන් හැසිරීමට ගියහොත් ඔවුනට දුක්ම විඳ සිටීමට හැකිවන්නේ කෙසේද? මෙම මිනිසුන් තුල පවතින දේ මිත්‍යා දෘෂ්ටියයි. නමුත් ඔවුහු එය නොදකිති. අපේ දුක සඳහා හේතු විය හැකි කුමක් පැවසුවත් කුමක් කළත් ඒ සියල්ල මිත්‍යා දෘෂ්ටිය හෙවත් වැරදි දැකීම යන ඝණයට ඇතුළත් වේ. දැකීම වැරදි ආකාරයේ එකක් නොවුවහොත් ඒ තුලින් දුකක් හට නොගනී. එවිට අපි දුක සතුට හෝ මොනම සංස්කාරයක් හෝ වුවත් කිසිසේ තදින් අල්ලා නොගනිමු. ගලාබසින ජල ධාරාවක් පවතින ආකාරයට මෙන් අපි දේවල් තුල පවත්නා ස්වභාවයට අනුව ඒවා පැවතීමට ඉඩහැර සිටිමු. අප එම ජල ධාරාව හරස් කර වේල්ලක් බැඳිය යුතු නැත. ස්වාභාවික ලෙස ඒ ගලන ආකාරයෙන්ම ගලාගෙන යාමට එයට හුදෙක් ඉඩහැර සිටිය යුතුය. ධර්මයේහි ගැලීම සිදුවන්නේ ඒ ආකාරයටය. නමුත් අඥාන මනසක් තුලින් සිදුවන ගැලීම වැරදි ලෙස දැකීමේ ස්වરૂපයක් ගනිමින් ධර්මයේ ගැලීමට බාධා පැමිණවීමට යත්න දරයි. එහෙත් වැරදි දැකීම අන් අය තුල දකිමින් ඒ රටේ හැම තැනකටම පියාසර කරයි. එහෙත් වැරදි දැකීම පවතින්නේ තමන් තුලම බවත් වෙනත් ආකාරයකින් නම් දුක පවතින්නේ එම හේතුව නිසාම බවත් මිනිස්සු නොදකිති. මෙය විමසා බැලීමට තරම් වටිනා දෙයකි. වැරදි දැකීම ඇතිවන්නේ යම් විටකද දුක අත්දකිනු ලබන්නේ එවිටය. එය මේ වර්තමානයේ සිදු නොවුවත් පසුවට හෝ ප්‍රකට වනු ඇත. මිනිසුන් නියම මාර්ගයෙන් පිටපනින්නේ හරියටම මෙන්න මෙතනිනි. ඔවුනට අවහිරයක් ඇති කරවනු ලබන්නේ කුමකින්ද? දේවල් සම්බන්ධයෙන් මිනිසුන්ගේ පැහැදිලි දැකීම වලක්වා ළමින් මතු පිටින් පමණක් දකින දේ විසින් යථාර්ථය දැකීමට බාධා පමුණුවයි. මිනිස්සු පොත්පත් වලින් ඉගෙනීම කරති. ඒවා කටපාඩම් කරති. ඒ අනුව පුහුණුවේ යෙදෙති. එහෙත් යායුතු මග වැරදුන අයමෙන් ඔවුන් පුහුණු වන්නේ අඥාන බවින් යුතුවය. යායුතු මග වරදවාගත් පුද්ගලයා තමන් යන්නේ නැගෙනහිර දිසාවට කියා සිතමින් බටහිර දෙසට ගමන් කරයි. දකුණු දිසාවට යන බව සිතමින් උතුරු දිසාවට ගමන් කරයි. මිනිස්සු මේ තරම් ප්‍රමාණයකින් නමග ගොස් සිටිති. මේ ආකාරයෙන් කෙරෙන පුහුණුව තුලින් සැබවින්ම ඉවත් විය යුතු කුණු කන්දල් කොටසක් පවතී. ඒ ඇත්ත වශයෙන්ම අවඩදායකය. එය අවඩදායක වන්නේ ඔවුන් වෙනතකට හැරී වැරදි දිශාවකට යන නිසාය. ඔවුන් අතින් ධර්ම පුහුණුවේ සැබෑ පරමාර්ථය ගිලිහි යයි. පුහුණුව සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම తত্ত্বය දුක පහළ වීම සඳහා හේතු වේ. එහෙත් මිනිසුන් කල්පනා කරන්නේ අරදය කිරීම, මේ දෙය කටපාඩම් කිරීම, ඒක නැත්නම් මේක ඉගෙනීම, දුක නැති කිරීම සඳහා හේතු වන බවය. එයත් හරියට අර යම් අයෙකුට දේවල් රාශියක් අවශ්‍ය වන්නාක් මෙනි. සෑහෙන තරම් දේවල් ලැබුණහොත් දුක නැතිවන්නේ ඒ තුලින් කියා සිතමින් එවැනි අය දේවල් හැකිතරම් රැස් කිරීමට උත්සාහ කරති. මිනිසුන් කල්පනා කරන ආකාරය මෙයුවත් එය නියම මාර්ගයෙන් පිටපැන කරනු ලබන කල්පනාවකි. එයත් හරියට අර තමන් යන්නේ එකම දිශාවකට යයි සිතමින් මිනිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු උතුරු දිශාවටත් අනිකා දකුණු දිශාවටත් ගමන් කිරීම බඳුය. බොහෝ මිනිසුන් දුක් කන්දරාවක් තුල තවමත් හිරවී සිටින්නේ සංසාරය තුල තාමත් ගමන් කරන්නේ හුදෙක් මේ ආකාරයෙන් කල්පනා කරන නිසාය. අසනීපයක් හෝ වේදනාවක් ඇති වුවහොත් ඔවුනට කරන්නට හැකි එකම දෙය එය නැති කරගන්නේ කෙසේද කියා දැන ගැනීමට කැමැත්තකින් සිටීමය. ඔවුනට අවශ්‍ය වන්නේ හැකිතරම් ඉක්මනට එය නැති කර දැමීමටය මොනතරමේ වියදමක් දරා හෝ ඔවුනට එය නැති කරගත යුතුය ඇත. ඔහු සංස්කාරයන්ගේ සාමාන්‍ය ස්වභාවය මෙවැනිය කියා නොසිතති. ශරීරය වෙනස් වන විට එය විඳදරා ගැනීමට හෝ නැවැත්වීමට මිනිසුනට නොපුළුවන. එයට මොනයම් දෙයක් හෝ සිදු වුවත් මිනිසුන්ට අවශ්‍ය වන්නේ එය නැති කර ගැනීමටය. නමුත් සත්‍ය පරාජයට පත් කළ නොහැකි නිසා ඔවුනට අවසානයේ අත්වන්නේ පරාජයයි. ඔවුන් තුල තුබූ හැම බලාපොරොත්තුවක්ම බිඳ වැටේ. මිනිසුන්ට මේ දෙස බැලීම අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ තමන්ගේ වැරදි දැකීම දිගින් දිගටම ශක්තිමත් කරමින් සිටීමය. අපට කරන්නට තිබෙන දේවල් වලින් විශිෂ්ටතම දේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පුහුණුවේ යෙදීමයි. බුදුරජාණන් වහන්සේ දියුණු කරන්නට තිබූ ඒ හැම පාරමිතාවක්ම දියුණු කළේ මක් නිසාද? එසේ කළේ ධර්මය තමන් වහන්සේටත් අවබෝධ කර ගැනීමට හැකිවීමෙන් එසේම බරෙන් නිදහස් වීම සඳහා අත්හැර දැමීමෙහි යෙදීමට හැකිවනසේ අනුන් විසිනුත් එය දැක ගනිමින් ඒ ගැන දැනීමක් ලබා පුහුණුවේ යෙදෙමින් ධර්මය හා එක්වීමට ඔවුනටත් හැකියාවක් ලබා දීම පිණිසය. දේවල් වල නොයෙල්ලෙන්න. එසේ නොමැතිව වෙනස් ආකාරයකින් පැවසුවහොත් දේවල් අල්ලන්න. නමුත් තදින් අල්ලා නොගන්න. යන්නත් නිවැරදිය. අපි යමක් දුටු විට හා මේ ඒකමයි පවසමින් එය පැත්තකට විසිකර දමමු. වෙනත් දෙයක් දුටු විට එයත් අහුලා ගනිමු. එය අල්ලන නමුත් අල්ලා ගන්නේ තදින් නොවේ. එය අල්ලාගෙන සිටින්නේ ඒ ගැන සිතා බැලීමටත් ඒ ගැන දැනගැනීමටත් අවශ්‍ය තරම් කාලයක් ගතවන තෙක් පමණි. අපි එය ඉන්පසු අතහැර දමමු. බර අත්හැර නොදමා එය අල්ලාගෙනම සිටින්නෙහි නම් එසේම විසි නොකර උසුලාගෙනම යන්නෙහි නම් ඔබට එම බර දැනෙන්නට පටන් ගනී. යමක් අහුලා ගනිමින් එය ටිකදුරක් උසුලාගෙන යන විට එහි බර දැනෙන්නට වූ පසු එය විසිකර දැමිය යුතුය. ඔබ විසින් ඔබටම දුක් ඇති කර නොගන්න. දුක හට ගැනීමට හේතුව මේ බව වටහා ගත යුතුය. දුක හට ගැනීමේ හේතුව කුමක්ද කියා දැනගතහොත් එයට පහළ විය නොහැක. සතුට හෝ දුක හෝ පහළ වීම සඳහා අත්හෙවත් මා යන්නකු සිටිය යුතුය. ඒ සඳහා මාහා මගේ යන මතු පිටින් පමණක් දැකීම තිබිය යුතුය. මේ සියල්ල පහළවන අතර වාරයේ මනස පරමාර්ථය වෙත යොමු වුවහොත් එය මතු පිටින් පමණක් පෙනෙන දේවල් ඉවත දමයි. එය අප අර අගය කරන දෙයක් නැති වී නැවත සමවීමෙන් පසු අප තුල පවතින කනස්සල්ල දුරවන්නාක් මෙනි. අපේ මනසට අයත් ඇසෙන් දුටුවහොත් ඒ නැති වූ දේ පියවි අසින්ම දැකීමට පෙර අපේ කනස්සල්ල දුරු වේ. මුලින්නම් අපේ නැති වූ බව සිතමින් ඒ ගැන දුක් වෙමු. නමුත් ආන්න හරියටම හරි. ඒ ඇතන තිබූ බව දැන් මතක් වෙනවා. යනුවෙන් සිහිවන දිනයක්ද මෙසේ මතක් වී සත්‍ය දැකගත් සැනින් එම දෙය අපේ ඇස් වලින් නුදුටුවත් අපි සතුටටපත් වෙමු. මේ බාහිර ඇසෙන් දැකීම නොව ඇතුළතින් දැකීම හෙවත් මනෝ නේත්‍රය තුලින් දැකීම යනුවෙන් හැඳින්වේ. අප එම දේ අපේ පියවි ඇසින් නොදුටුවත් මනෝ නේත්‍රය තුලින් දුටුවහොත් එයින් ඇති වූ දුකෙන් අප නිදහස් වූවා වේ. අප මේ කරමින් සිටින දෙයත් එය හා සමාන දෙයකි. ධර්ම පුහුණුව දියුණු කරමින් එහා එක් වී ඒ ගැන දැනගත් විට ගැටලුවක් දකින කොයි මොහොතකදී වුවත් ඒ ඇතනදීම එමෙන්ම ෂණිකවම निराකරණය කරමු බර බිම තබා ඒ නිදහස් වූ පසු ගැටලුව අතුරුදහන් වේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේට අවශ්‍යව තිබූ දේ ධර්මය සමග අපේ එක්වීමය නමුත් මිනිසුන් කරන්නේ වචන සමගත් පොත්පත් හා පිටක ග්‍රන්ථ සමගත් එක්වීම පමණය. මෙම ක්‍රියාව ධර්මය ගැන කියවෙන දේවල් සමග එක්වීමක් මිස අපගේ එම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ විසින් උගන්වා දෙනු ලැබූ එම සත්‍ය ධර්මය සමග එක්වීම නොවේ. එම නිසා මිනිසුන් නිවැරදිවටත් හොඳටත් පුහුණුවන බව කියනු ලබන්නේ කෙසේද? ඔවුන් සිටින්නේ ඊට බොහෝ දුරුනි. බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන පැහැදිලි ආකාරයෙන් ආબોධයක් ලබාගත් නිසා ලෝකවිදූ යන නමින් හඳුන්වනු ලබනසේක. ඔබ ඔය දැන් දකිමින් සිටින ආකාරයට වුවත් ලෝකයේ දකින බව සැබෑය. එහෙත් එම දැකීම පැහැදිලි දැකීමක් නොවේ. දැන් කෙරෙන ආකාරයට ලෝකය ගැන ඔබේ දැකීම වැඩි වෙන තරමට එය වසාගෙන ඇති අඳුරද වැඩි වේ. මක් නිසාද එම දැකීම අඳුරු එකක් මිස පැහැදිලි එකක් නොවන හේිනි. එය වැරදිගත සහගත දැකීමකි. එය ආලෝකමත් බවින් අඩු, දීප්තියෙන්ද අඩු, අන්ධකාරය තුලින් ලබාගත් දැනුමක් වශයෙන් හැඳින්විය හැකිය. මිනිසුන් කරනුයේ හුදෙක් මේ තුලම සිරවී සිටීම පමණක් වුවත් එය සුළු කොට තැකිය හැක්කක් නොව වැදගත් කරුණකි. බොහෝ මිනිසුන්ට හොඳ බව හා සතුට අවශ්‍ය වුවත් ඒවා ඇතිවීම සඳහා හේතු මොනවාද කියා නොදනිති. ඒ කෙසේ වෙතත් ඒවායින් සිදුවන අනර්ථය ගැන දැන නොගතහොත් ඒවා අත්හැර දැමීමට නොහැක. එය මොනතරම් නරක එකක් විය හැකි නමුත් එයින් සිදුවන අනර්ථය සැබෑ ලෙසින් දැක නොමැති නම් එය අත්හැර දැමීමට තවමත්ම අපහසුය. කෙසේ වෙතත් අපට යම් කිසිවකින් සිදුවිය හැකි අනර්ථය අපි සැකයකින් තොරව සැබවින්ම දනිමු නම් එය අත්හැර දැමීමට හැකි වේ. යමකින් සිදුවිය හැකි අනර්ථයත් ඒ අත්හැර දැමීම නිසා අත්වන යහපතත් ප්‍රතිඵලයක් දැකගත් වහාම යම් වෙනසක් සිදුවේ. අපට අවබෝධත්වයට පත්වීමට හෝ අත්හැර දැමීමෙහි යෙදීමට තාමත් නොහැකි වී ඇත්තේ මක් නිසාද? එසේ වන්නේ අපේ දැනුම අඳුරු හා වැරදි එකක් නිසා අනර්ථය තාමත් පැහැදිලිව නොපෙනෙන හේිනේ. අත්හැර දැමීම සිදු නොකළ හැක්කේ ඒ නිසාය. අපත් බුදුරජාණන් වහන්සේ නැත්නම් උන්වහන්සේගේ රහතන් වහන්සේලා දැනගත් පැහැදිලි ආකාරයට දැනගෙන සිටියේ නම් අත්හැර දැමීම ඇත්ත වශයෙන්ම සිදු කරනු ඇත. එවිට කිසි අපහසුතාවයකින් තොරව අපේ ගැටලු මුළුමනින්ම විසඳෙනු ඇත. අපේ කන්වලට ශබ්ද ඇසෙන විට එම කාර්යය ඉටු කිරීමට ඒවාට ඉඩ දෙන්න. ඇස් රූප සම්බන්ධයෙන් ඒවාට අයත් කාර්යය ඉටු කරන විට එයට ඉඩ දෙන්න. නාසය ගත සුවඳ සම්බන්ධ කාර්යය ඉටු කරන විට එය ඉටු කිරීම සඳහා එයට ඉඩ දෙන්න. සිරුර ස්පර්ශය අත්දකින විට ඊට අයත් එම ස්වාභාවික කාර්යය ඉටු කර ගැනීමට ඉඩ හරින්න. අපේ ඉන්ද්‍රියන්ට අය ස්වාභාවික කාර්යයන් ඉටුවීම හුදෙක් ඉඩ හැර සිටියහොත් ගැටලු බිහිවන්නේ කොතනකින්ද ඇතිවිය හැකි යම් ගැටලු වෙතොත් ඒවා බිහි නොවේ. ඒ ආකාරයටම මතු පිටින් පමණක් දැකීමට අයිති හැම දෙයක් මතු පිටින් පමණක් දැකීමට ඉතිරි කර යථාර්ථය නම් දෙය ඒත්තු ගන්න. අරමුණක රැඳී නොසිට එසේම දේවල් ගැන දැනගනිමින් ඒවායේ පවත්නා ස්වභාවයට අනුව පැවතීමට ඉඩ හරින නිකම්ම නිකම් දන්නා අයකු වන්න. හැම දෙයක්ම පවතින්නේ ඒවා හුදෙක් පවත්නා ස්වභාවයට අනුවය. අප පරිහරණය කරන කුමක් හෝ වේවා ඒවා සැබවින්ම අයිතිවන කිසිවෙක් හෝ සිටිද්ද ඒවා අයිතිවන්නේ අපේ පියාටද මවටද නැතහොත් ඥාතීන්ටද ඇත්ත වශයෙන් නම් ඒවා කිසිවක් ඒ කිසිවකට හෝ නොලැබේ හැම දෙයක් එසේ තිබෙන්නට හැර ඒවා අත්හැර දමනමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසාය ඒවා සම්බන්ධව පැහැදිලි වැටහීමක් ඇති කරගන්න එසේනම් ඒවා අල්ලා ගනිමින් ඒවා ගැන දැනගන්න නමුත් තදින් අල්ලා නොගන්න. දේවල් පරිහරණයට ගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයටය. එසේ නොමැතිව දුක පහළ වෙන තෙක් අනර්ථකාරී ලෙස තදින් අල්ලා ගන්නා ආකාරයෙන් නොවේ. ධර්මය ගැන දැනගැනීමට නම් ඔබ දැනගත යුත්තේ මේ ආකාරයෙනි. එනම් දුක ජය ගන්නා ආකාරයට අනුව දැනගත යුතුය. මේ ආකාරයෙන් ලබා ගන්නා දැනුම වැදගත් දැනුමකි. දේවල් නිර්මාණය කිරීම ගැන දැනුම, උපකරණ භාවිතය ගැන දැනුම, ලෝකේ පවත්නා නොයෙකුත් විද්‍යාවන් ගැන දැනුම වැනි දැනීම සඳහා උත්තරීතර ඥානයක් ලෙස ගත නොහැකිය. ධර්මය ගැන දැනගත යුතු වන්නේ මා මෙතෙක් කියා දුන් ආකාරයට අනුවය. ඒ සඳහා දේවල් සම්බන්ධව විශාල ප්‍රමාණයේ දැනුමක් අවශ්‍ය නැත. දැනගැනීමෙන් අත්හැර දමන්න. ධර්මය පුහුණු වන්නෙකුට මෙපමණක් දැන ගැනීම ප්‍රමාණවත් වේ. මේන් අදහස් වන්නේ දුක ජය ගැනීමට හැකිවන්නේ මියගිය පසුවය වැනි දෙයක් නොවේ. ගැටලු निराකරණය කිරීම ගැන ඔබ දැන සිටින මේ ජීවිතයේදීම දුක ජයගන්නෙහිය. ඔබ මතු පිටින් පමණක් පෙනෙන දෙය ගැනත් දන්නේහිය. යථාර්ථය ගැනත් දන්නේහිය. පුහුණුවේ යෙදී සිටින අතර වාරයේ මේ ජීවිතයේදීම දුක ජය ගන්න. එය වෙන කිසිම තැනකදී කළ නොහැකි වේ. දේවල් තදින් අල්ලා නොගන්න. අල්ලන නමුත් තදින් අල්ලා නොගන්න. මෙම ආචාර්ය හිමියන් දිගින් දිගටම මේ ගැන පවසමින් සිටින්නේ මක් නිසාද යන්න දැන ගැනීමට ඔබ කැමැති වනු ඇත සත්‍ය යනු මා මේ කියූ ඒ එකම දේ නිසා ඒ ගැන වෙනත් ආකාරයකින් කියා දෙන්නේවත් කතා කරන්නේවත් කෙසේද සත්‍ය යනු මේ කියූ දේම වුවත් ඔබ එය වුවද තදින් අල්ලා නොගන්න අඳ බවින් යුතුව තදින් අල්ලාගනු ලැබුවහොත් එය බොරුවක් බවට පත් වෙයි. එය බල්ලෙකුගේ කකුලක් තදින් අල්ලා ගැනීමට උත්සාහ කිරීම මෙනි. උට යන්නට නොදී උගේ කකුල අල්ලාගෙනම සිටියහොත් ඌ ආපස්සට හැරී ඔබ සපා කනු ඇත. නිකමට මෙන් මේ අත්හදා බලන්න. මොනම සතෙකු වුවත් හැසිරෙන්නේ ඒ ආකාරයටයි. ඌට යන්නට ඉඩ නොදුනහොත් සපා කෑම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. මේ මතු පිටින් පමණක් දකින දෙයත් ඒ ආකාරයේ දෙයකි. අප ජීවත් වන්නේ සම්මුති වලට අනුවය. ඒවා පවතින්නේ අප ගත කරමින් සිටින මෙම ජීවිතයේ පහසුව සඳහාය. ඒ මිසක ඒවා දුක් ඇතිවීමට හේතු වන පරිදි තදින් අල්ලාගෙන සිටීම සඳහා නොපවතී. ඔබ කල යුතු වන්නේ රැඳී තිබීමට ඉඩ නොහැර දේවල් පිටත් කර යැවීමයි. වෙනත් කිසිම අයෙකුට හෝ කිසිම දෙයකට සවන් නොදෙන තරමට අප නිවැරදිය කියා සිතන කොයිම අවස්ථාවකදී වුවත් අපට හරියටම වරදින තැන එතනය. ඒ වැරදි දැකීමක් බවට හැරේ. දුක පහළ වෙන විට එය පහළවන්නේ කොතනකින්ද? එය පහළවන්නේ වැරදි දැකීම තුලිනි. එහි ප්‍රතිඵලය වනුයේ දුකයි. දැකීම හරි එකක් වුවත් එය දුක් බිහිවීම සඳහා හේතුවක් බවට පත් නොවනු ඇත. දේවල් තදින් අල්ලා නොගෙන ඒවාට යෑමට ඉඩ හරින්න යනුවෙන් මා පවසන්නේ අන්න ඒ නිසාය. හරි කියා ගන්නාදය හුදු සිතේ මාත්‍රයක් පමණි. එය නිකම්ම නිකම් යන්නට හරින්න වැරදි. යන්නත් මතු පිටින් පමණක් දකින තවත් දෙයකි. එය ඒ ස්වභාවයෙන්ම පැවතීමට ඉඩ හරින්න. ඔබට මා හරි යන හැඟීම ඇති වූ විට අනුන් ඒ ගැන ප්‍රශ්න කළහොත් ඔවුන් හා වාදයට නොගොස් එම හැඟීම් යන්නට හරින්න. හරි යන හැඟීම ඇති වූ සැනින්ම එය යන්නට හරින්න. ඍජුව ක්‍රියා කරන ක්‍රමය මෙයයි. මිනිසුන් විසින් සාමාන්‍ය වශයෙන් අනුගමනය කරනු ලබන ක්‍රමය එය නොවේ. ඔහු බොහෝ විට එකිනෙකාට සවන් නොදෙති. තමන් ගැනවත් දැනීමක් නැති බොහෝ මිනිසුන් සමහර විට යෝගාවචරයෙන් පවා අඥාන දේවල්ම පැවසිය හැකි වුවත් තමන් ප්‍රඥාවන්තයන් බව සිතාගෙන සිටින්නේ ඒ නිසා විය යුතුය. ඔවුන් විසින් අනුන්ට අසාගෙන සිටීමටවත් අපහසු අඥාන දෙයක් පවසනු ලැබුවත් ඔවුන් කල්පනා කරන්නේ තමන් දක්ෂ බවය. අනිකුත් මිනිසුන්ට නම් එය අසාගෙන සිටීමටවත් අපහසු තරම් දෙයකි. එහෙත් ඔවුන් කල්පනා කරන්නේ තමන් දක්ෂ බවය. එසේම නිවැරදි බවය. ඒ නිසාම ඔවුන් ඒ තුලින් කරන්නේ Tamanගේ අනුවනකම ලෝකයට ප්‍රකාශ කර සිටීම පමණය. අනිත්‍ය භාවය ගැන නොසලකා හරිමින් කරනු ලබන කුමන කතාවක් හෝ වුවද එය ප්‍රඥාවන්තයෙකුගේ කතාවක් නොව මෝඩයෙකුගේ කතාවකි. දුක පහළවන්නේ හරියටම ඒ තුලින් බව නොදැන සිටින අයෙකු විසින් කරනු ලබන කතාවක යනුවෙන් ප්‍රඥාවන්තයින් විසින් පවසා සිටින ලද්දේ එහිනේ. මේට උදාහරණයක් වශයෙන් ඔබ හෙට දින බැංකොක් යාමට තීරණය කරගත් පසු යම් කිසිවකු පැමිණ හෙට ඔබ බැංකොක් යන්නේද කියා ඇසූ බව සිතන්න. මා බැංකොක් යාමට බලාපොරොත්තු වෙනුයි සිටින්නේ. බාධාවක් ඇති නොවුනහොත් මා එහි යෑමට ඉඩ තිබේ. මෙය ධර්මයත් අනිත්‍යතාවයත් සිතේ තබා ගනිමින් ලෝකයේ පවත්නා අනිත්‍ය හා අස්තිර ස්වභාවයේ සත්‍ය සැලකිල්ලට ගනිමින් කරන කතාවක් ලෙස හැඳින්විය හැකිය. ඔබ හුදෙක්ම මා ස්ථිර වශයෙන් මෙහෙට යනවා වැනි දෙයක් නොකියන්නේය. එහි යෑමට නොහැකි තත්වයක් උදා වුවහොත් ඔබ කරන්නට අදහස් කරන්නේ කුමක්ද? ඔබ එහි යන බව ඔබ විසින් දන්වනු ලැබූ ඒ හැම කෙනෙකුටම ඒ ආරංචිය දන්වා යවන්නේහිද? එයට දෙන පිළිතුර ඔවුනම් එය නිකම්ම නිකම් විකාර කතාවකි. මේ තුල මීට වඩා වැඩි යමක් තිබේ. ධර්ම පුහුණුව වඩා වඩා සියුම් බවට පත් වන්නකි. නමුත් ඔබ ඒ බව නොදක සිටින්නේහි නම් ඔබේ හැම වචනයකින්ම කෙරෙන්නේ දේවල් වල යථා ස්වභාවයෙන් පිටපැන වැරදි අන්දමට කතා කිරීමක් වුවත් එය නිවැරදි ආකාරයෙන් කෙරෙන බව ඔබ කල්පනා කිරීමට පිළිවන. ඔබ තවමත් කතා කරන්නේ සත්‍ය කියා කල්පනා කිරීමට පිළිවන. සරල ලෙස පැවසුවහොත් එයින් පැවසෙන දෙය මෙයයි. එනම් දුක පහළ වීමට හේතු වන කුමක් පැවසුවත් කුමක් කළත් එය දැකිය යුත්තේ මිත්‍යා දෘෂ්ටිය වශයෙන්ය. එය මුලාවකි. එසේම අනුවනකමකි. භාවනා යෝගීන් බොහොමයක්ම කල්පනා කරන්නේ මේ ආකාරයෙන් නොවේ. ඔවුන් කල්පනා කරන්නේ තමන් කැමති හැම දෙයක්ම හරි ලෙසටය. ඒ නිසා ඔහු දිගින් දිගටම ඒ ගැන විශ්වාස කරමින් සිටිති. උදාහරණයක් වශයෙන් ඔවුන්ට යම් භාණ්ඩයක් තුටුපඬුරක් නොයසේනම් ගෞරව නාමයක් එසේත් නැතහොත් ප්‍රශංසාත්මක වචන කිහිපයක් ලැබීමට පිළිවන. එසේ වූ විට ඔවුන් කල්පනා කරන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. භාරගනු ලබන්නේ ස්ථිරව පැවතීමට යන දෙයක් ලෙසිනි. ඕහු එම නිසා උඩඟු කමින්ද මාන්නයෙන්ද ඉදිමෙති. ඕහු මා කවරෙද්ද මා තුළ ඔය කියන තරම් හොඳ ගුණයක් පවතින්නේ කොතැනකද? එය මට ආවේ කොහෙන්ද? එය හා සමාන දේවල් අනික් අයටත් තිබේද? යනුවෙන් ඒ ගැන කල්පනා නොකරති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප සාමාන්‍ය ආකාරයෙන් හැසිරිය යුතු බවය. මෙම කාරණය ගැන හොඳින් හාරා අවශ්‍යමින් මිරිකමෙන් සලකා බැලුවහොත් එයින් අදහස් වන්නේ කිඳා ගොස් ඇති ලෙසකින් අර ඉහත කී ආකාරයේ අදහස් අප තුල තාමත් පවතින බවය. එයින් නැවතත් අදහස් වන්නේ මෙවැනි දේවල් අපේ හදවත් තුල තවමත් සැඟවී පවතින බවය. වස්තුව තුලත් නිලතලහා ප්‍රශංසාව තුලත් අප තාමත් ගිලී සිටින බවය. ඒවා නිසා අපි වෙනත් අයෙකු බවට පත්වෙමු. අප කල්පනා කරන්නේ කලින් සිටියාට වඩා අප හොඳින් සිටින බවය. විශේෂ තත්ත්වයකට පත්වී ඇති බවය. එම නිසා අප තුළ විවිධාකාරයේ කැළඹීම් සිතිවිලි පහළ වේ. සත්‍යයට අනුව සලකා බැලුවහොත් මිනිසුන් තුළ සැබෑ වශයෙන් පවතින කිසිවක් නැත. අප කුමන ආකාරයකින් සිටියත් එය සම්මුති ශේස්ත්‍රයටම පමණක් අයත් වූවකි. සම්මුති අතහැර යථාර්ථය දැකගනු ලැබුවහොත් ඒ තුලින් දැකිය හැක්කේ අප තුල කිසිම දෙයක් නොමැති බවය. එහි ඇත්තේ හුදෙක්ම විශ්ව ස්වභාවයක් වූ මුලින්ම උත්පත්තියකුත් මැදදී වෙනස් වීමකුත් අවසානයේ විනාශ වීමකුත් පමණි. ඒ තුල ඇති සියල්ල එපමණකි. හැම දෙයක් පවතින්නේ මේ ආකාරයට කියා වටහා ගනු ලැබුවහොත් ප්‍රශ්න ඇතිවීමක් සිදු නොවනු ඇත. මේ වටහා ගැනීම තුලින් අපට සැනසීමක් සතුටක් ලැබෙනු ඇත. කරදර ඇතිවන්නේ අර පස්වග තවුසන් කල්පනා කළ ආකාරයට කල්පනා කරන විටය. ඔවුන් විසින් පිළිපදනු ලැබුවේ තම ගුරුවරයාණන් වූ බෝසතාණන්ගේ උපදෙස්ය. නමුත් උන්වහන්සේ තම පුහුණුව වෙනස් කළ විට උන්වහන්සේ සිතූ දෙයක් දැනගත් දෙයක් දැන ගැනීමට එම තවුසන්ට නොහැකි විය. එම නිසා ඔවුන් තීරණය කළේ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ පුහුණු අතහැර දමා නැවතත් ඉන්ද්‍රියන් පිනවීම වෙත යොමු වූ බවය. අපවුවත් එම තාපසයන්ගේ තත්ත්වයේ සිටියේ නම් නොඅනුමාන වශයෙන්ම කල්පනා කිරීමට ඉඩ තිබුණේ ඒ ආකාරයෙනි. අප පැරණි දේවල් වලම එල්ලෙමින් පහත් ආකාරයෙන් කල්පනා කළත් ඒ කල්පනා කරන්නේ උසස් අන්දමින්ය කියා විශ්වාස කිරීමට ඉඩ තිබුණි. ඒ පස්වක තවුසන් සිතුවාක් මෙන් අපද සිතන්නට ඉඩ තිබුණේ බෝසතාණන් වහන්සේ තම පුහුණුව අත්හැර දමා ඉන්ද්‍රියන් පිනවීම වෙත යොමු වූ බවය. ඔවුන් වසර කතරම් ගණනක් පුහුණුවේ යෙදී සිටියේද යන්න ගැනත් එහෙත් ඒ තුලින් නොමග ගොස් සාර්ථකත්වයක් ලබා ගැනීමට තවමත් නොහැකි වී සිටි ආකාරය ගැනත් සලකා බලන්න. පුහුණුවේ යෙදෙන ලෙසත් එහි ප්‍රතිඵල දෙස බලන ලෙසත් මා ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ගැටීමක් පවත නිසා බැලීමට අකමැත්තක් පවතින තැන විශේෂයෙන් බැලිය යුතුය. ගැටීමක් නැත්නම් ප්‍රශ්නයක්ද නැත. දේවල් නිසියාකාරව ඒ තුල ක්‍රියාත්මක වේ. ගැටීමක් ඇත්නම් නිසියාකාරව ක්‍රියාත්මක වීමක් නැත. එසේ වන්නේ ආශාවන් කන්දරාවක් වැනි දේවල් තුලින් ඝනත්වයක් බිහිවන නිසාය. ඒ තුලින් හුවමාරුවක් සිදු නොවේ. බොහෝ මිනිසුන් මෙන්ම භාවනා යෝගීන්ද නැඹුරු වන්නේ මේ ආකාරයෙන් සිටීමටය. අතීතයේ කල්පනා කළ යම් ආකාරයක් ඇත්නම් ඔවුන් දිගටම කල්පනා කරන්නේ ඒ ආකාරයටය. ඔහු වෙනස් වීම ප්‍රතික්ෂේප කරන අතර මෙනෙහි කිරීමක්ද නොකරති. Taman නිවැරදි නිසා ඔවුන්ට වැරදිය නොහැකි බව ඔහු කල්පනා කරති. බොහෝ අයට දැකගත නොහැකි වූවත් වැරදි බව ඇත්ත වශයෙන්ම සැඟවී තිබෙන්නේ නිවැරදි බව තුලය. ඒ කොහොමද? මේක තමා හරි. නමුත් වෙනත් අයෙකු එය වැරදිය කියා කිවහොත් ඔබ එය ලෙහෙසියෙන් අත නොහරින්නේහිය. ඒ ගැන වාද කරන්නේහිය. මෙය කුමක්ද? ඒ තමා දික්ටිමානය. දික්ටි anu අදහස්ය මානය anu ඒවාට ඇලී සිටීමයි. කිසිවකුත් හා එකඟ නොවෙමින් නිවැරදි යනුවෙන් පවසනු ලබන දේට පවා ඇලී සිටිය හොත් එය වැරදි දෙයක් බවට පත්වේ. නිවැරදි කියා පවසනු ලබන දෙයට තදින් ඇලී සිටීම හුදෙක් මමත්වයේ පහළවීමකි. ඒ තුල අත්හැර දැමීම නම් වූ දේ නොමැත. මෙම කාරණය ඊට වැදගත් එකක් බව දැන සිටින භාවනා යෝගීන්ට හැර අනෙක් අයට නම් මේ බොහෝ වශයෙන් කරදර ගෙන දෙන තැනකි. ඔහු ඒ ගැන සැලකිලිමත් වෙති. ඔවුන් කතා කරමින් සිටින විට තදින් අල්ලා ගැනීම ඒ තුලට දිව එන්නේ තරංගයකට දිව එන ආකාරයෙන් ඒ ටික වේලාවක් පැවතීමට පිළිවන සමහර විට දවසක් දෙකක් මාස 3ක් හෝ 4ක් අවුරුද්දක් හෝ දෙකක් වුවත් පැවතීමට පිළිවන. ඒ සේවන්නේ භාවනාව හිමිහිට පිහිටන අයටය. ඉක්මන් අයගේ ප්‍රතිචාරය ෂණයකින් සිදුවේ. ඔවුන් කරන්නේ හුදෙක් අතහැර දැමීමෙහි යෙදීමයි. තදින් අල්ලා ගැනීමක් සිදු වූ වහාම අත්හැර දැමීමත් සිදුවේ. එය එම මොහොතේම අතහැර දමන මෙන් ඕහු තමන්ගේ මනසට බල කර සිටිති. මෙම කාර්යයන් දෙක ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා ඔබ විසින් දැකගනු ලැබිය යුතුය. දැඩි ලෙස අල්ලා ගැනීමක් සිදුවෙමින් පවතී. දැන් එම දැඩි ලෙස අල්ලා ගැනීමට විරුද්ධව ක්‍රියා කරන්නේ කවුරුන් විසින්ද? සිතවිල්ලක් අත්දකින මොනම අවස්ථාවකදී වුවත් මෙම කාර්යයන් දෙක ඔබේ නිරීක්ෂණයට හසුවිය යුතුය. දැඩි ලෙස අල්ලා ගැනීමක් ඇති විට එයට තහංචි දමන අයෙක්ද සිටිති. දැන් නිකමට මෙන් ભેදක දෙස බලා සිටින්න. දැඩි ලෙස අල්ලා ගැනීම අත්හැර දැමීමට පෙර ඒ තුල බොහෝ වේලාවක් රැඳී සිටීමට පවා සිදුවීමට පිළිවන මේ ආකාරයට මෙනෙහි කිරීමේ යෙදෙමින් নিරතුරුව භාවනා පුහුණුවේ යෙදෙන විට දැඩි ලෙස අල්ලා ගැනීම ක්‍රමයෙන් ලිහිල් බවට පත්වේ එහි බලය ටිකෙන් ටික අඩුවන්නට පටන් ගනී. වැරදි දැකීම ක්‍රමක්‍රමයෙන් අවපක්ෂයට යමින් නිවැරදි දැකීම දියුණුවටපත් වේ. තදින් අල්ලා ගැනීම අහෝසි වේ. තදින් අල්ලා නොගැනීම පමණක් ඉතිරි වේ. මෙය හැම කෙනෙකු වෙනුවෙන්ම ඒකාකාරව පවති. මෙම කාරණය සැලකිල්ලට ගන්නා මෙන් මා ඔබට පවසා සිටින්නේ ඒ නිසාය. ප්‍රශ්න निराකරණය කිරීම වර්තමාන මොහොතේදීම සිදු කිරීමට ඉගෙන ගන්න. පසුවදන අචාන් චාහිමි 1918 දී තායිලන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ ගමක උපත ලැබුවේය. ඔහු කුඩා කලම පැවිදි වීමට ඇතුළු වී වයස අවුරුදු 20 දී උපසම්පදාව ලැබීය. උන්වහන්සේ වනවාසී භික්ෂුවක් ස්වාති දුෂ්කර දුතාංග ශීලය සමාදන්ව අවුරුදු ගණනක් වනයේ වාසය කරන්නේ පිණ්ඩපාතයේම යැපෙමින් වන්දනා ගමන්වලදී යෙදුනාහ. මේ අතර උන්වහන්සේ එකල මහත් ප්‍රසිද්ධියට හා ඉමහත් ගෞරවයට පාත්‍ර සිටි අචාන් මන්වැනි භාවනා ආචාර්යයන් වහන්සේලා යටතේ භාවනා පුහුණුව ලැබූහ. ආචාන් මන් ආචාර්යයන් වහන්සේගේ භාවනා ක්‍රම මාහැඟි උපදේශා සීලයේ නිර්මලත්වය අචංචාහිමි කෙරෙහි බලපාන ලදී. මේ නිසාම පසු කලකදී අචංචාහිමි උගත් නිර්මල ධර්මයක් භාවනා ක්‍රමයක් අවශ්‍ය වූවන් සඳහා නොබදව ලබා දුන්හ. උන්වහන්සේගේ ගැන්වීම් සිත් ඇදගන්නා තරමින් සරලය. උන්වහන්සේ දේශනා කළේ එළඹ සිහියෙන් ඉන්න. කිසිම දෙයක එල්ලේගෙන ඇලේගෙන නොසිටින්න. සිදුවීම් අනුව ඒවාට වහල් නොවී යථා තත්වයෙන් පිළිගන්න යනුවෙනි. දිගු කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ලෝක ධර්මයේ අනිත්‍යතාවය දක්වමින් 1992 ජනවාරි මස 16 වනදා උබෝන් රාජධානි ප්‍රදේශයේ වත් බාපොන් නමැති ආරාමේදී සිහිනුවණින් යුක්තව අපවත් වූහ. ආරම්භයේදී අචංචා හිමියන්ගේ භාවනා ක්‍රමයෙහි පැවති ඌනතාවන් වූ අපහැදරි බව හා නිසිමග යමු නොවීම නිවැරදි කිරීමෙහිලා අචාන් මන් ආචාර්යයන් වහන්සේගෙන් ලැබුණේ අමතක කළ නොහැකි ආభాසයකි. මේ නිසාම පසු කලකදී අචංචා හිමි ධර්මාවබෝධය සොයා එන්නවුන් සමග තමාගේ අත්දැකීම බෙදා හදා ගනිමින් ස්වාධීන පිරිපුන් භාවනා ආචාර්යයන් වහන්සේ කෙනෙකු බවට පත් වූහ.